රාගෝ පරිසන්ති යෝගං පරිසන්ති මෝහං පරිසන්ති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ ශාන්තන පින්වත්නි අපි මේ ධර්ම දේශාවලිය සඳහා ඊයේ පටන් කරගෙන මේ අනුත්තරිකාය සඳහා මේ අඤ්‍යතර වූ අජුත්‍රික ස්වාමීන් වහන්සේ සම්බන්ධ සූත්‍රය තමයි ඉතිරි තියාගත්තේ. මේ සූත්‍රය අංගුත්තර කායික පරිපාදේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. ඒකදී සර්වචන් වහන්සේ මේ බොහෝ ශික්ෂාපදයන් විනය පොත් කල්පනා කරගන්න බැරි ඒ සඳහා හැකියාවක් නැති බව ප්‍රකාශ කරන මේ පච්චපුත් කවිචුවට සරල ක්‍රමයක් ප්‍රායෝගික ක්‍රමයක් ගෙනහැර දක්වනවා. ඒක මම ඊයේ මතක් කරපු විදිහට ප්‍රඥාව තියෙන ඒ වගේම ජීවිතයේ තරුණ කාලය ගත කරන කාර්ය බහුල කෙනෙකුට ඒකට අන්තිපිටික දාන්න තියෙනකොට මේක හොඳ උත්තරයක් වෙනවා. ඒ බව දන්නේ කියලා පසුබාන්න නැතුව සර්වඥාන්සේ පෙළන ක්‍රමයට ගමන පටන් අරගත්තාම ඒ දාන්න කෙනෙක් ලබන නැත්නම් විනය දාන්න ත්‍රිපිටකේ දාන්න කෙනෙක් ලබන ප්‍රායෝගික ආනිසංශ මේ සර්වඥාන්සේ කියන ක්‍රමයෙන් පටන් අර ගන්න පුළුවන්. ඒක නිසා යම් විදියකට භික්ෂුවක් මේ ආදිශීල ශික්ෂාවේ ශික්ෂණ ශික්ෂණ වෙනවා අධිචිත්ත ශික්ෂණේ ශික්ෂණේ වෙනවා අධිපඥා ශික්ෂණේ ශික්ෂණේ වෙනවා රාගෝ පහිස්සන්ති කියලා සර්වචනාංශයේ ඉස්තිර ප්‍රකාශ කරනවා. ඒක නාගේ කාන්තේම රාගේ පහිල වෙනවා. දෝෂෝ පහිස්සන්ති මෝහෝ පහිස්සන්ති. ඒක නාට ඒ ත්‍රිපිටක ධාරී ඒ සඳහාම අපට අපේලා වැඩ කරන කෙනෙක් අපේක්ෂා කරන්නා වූ මේ රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය කරලා පෙන්නන්න පුළුවන්. ඒ විදිහට මේ තමන්ගේ හිතෙන් අස්පනා පිට මේ විදිහට මේ රාගය, ద్వේෂය, මෝහය අයින් කරන්න පුළුවන්. මකා දාන්න පුළුවන් බව පෙන්වාට පස්සේ ඒකේන යම් අකුසල තන් නකරිසසි. ඒ අකුසල වැඩක් එනතන් අදක්ෂ වැඩක් තියෙනවා නොකර නිකන් ඉන්නවා. යම් පාපං න සමාධිසති යම් ප්‍රාපයක් තියෙනවනම් ඒකෙන් වලකිනවා. ඒක නිසා යම් වෙලාවක විනය ශික්ෂාපද දැනගෙන හෝ නොදැනගෙන ඒක නම් මේ සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ ප්‍රඥා ශික්ෂාවට අපි සීල සමාධි ප්‍රඥා කියන එකේ කටයුතු කළොත් යම් දවසක මොහොතකට හෝ Tamange හිතෙන් මේ ප්‍රධාන කෙලෙස් අයින් කරන්න පුළුවන් බව පරිශන මට්ටමින් හරි අත්දැකලා පස්සේ තමයි එයාට අදිෂ්ඨානයක් ඇති වෙන්නේ මගේ හිතේ පාර වෙන්නා වූ යම් අකුසල ප්‍රදේශයක් කියනවා ඒකෙන් ඒක නොකර ඉඳ සබ්බපාසා කරනම් කියන හැකියාව ඉස්සරහට ප්‍රස්තාව ඉස්සරහට බලන්න පුළුවන් වෙන්නේ චිත්තක්ෂණයකට තමන්ගේ හිත කෙලෙස් වලින් දුරු කරගන්න පුළුවන් බව අත්දැකලා පස්සේ තමයි. ඒ වගේම යම් පාක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාවට සමාන නොවි පැත්තක වෙන්න පුළුවන් වෙන්නේ තමයි අත්දැක්කොත් විතරයි. අත්දකින් නැතුව තමයි හිතේම කෙලෙස් නැති තත්ත්ව නොදැක නොදැන නමුත් සිහිපති නැතු ගොඩක් කියනවා. ඒ වගේම සමාධි භාවනා අපේ වලකින් උත්සාහ කරන ත්‍රිණෝ. ඒත් මෙදී වෙනස් මේ සර්වඥාන්සේ පෙන්නන ක්‍රමය සර්වඥාන්සේ සඳහන් කරන්නේ ප්‍රායෝගික වශයෙන් අනුගාමිකනාලයේ తాවකාලික වශයෙන් හෝ හිතේ පිරිසුදු බව අත්දකපගෙන අත්ම විශ්වාසයක් පහළ වෙන්නේ මේ හිත කෙලෙස් වලට බර බව හැබෑව. හැබැයි දරුවචනාංශේ දිනර ලක්ෂණ මේ ක්‍රමේ මේ කෙලෙස් නැති තත්ත්වය අත්දකින්න ඒ අත්දැකේ නැතත් අත්දැක්ක වාක්කලට අපේ හිතේ තියෙන කෙලෙස් නැතු. නමුත් අපි දන්නේ නැති නිසා අපි බොහෝ විට Tamanට සාප කරගන්නවා. ඒ වගේම ઈચ્છා බංකත්වයටපත් වෙනවා මානසික අසහනකටපත් වෙනවා පත් වෙලා ඒ බව නොදන්න ඒ ශිල්පේ නැති මෝඩ රැළකින් උපදේශ බෙහෙත් කරනවා උපක්‍රම කරනවා ඒ කරලා අතුරෙන් අතුරට වැඩ මේ ප්‍රතිපදාව මෙච්චර ලස්සනට තියෙදී වගේම අපේ හිතත් බොහෝ විට නික්ලේශීව තියෙදී බව නදර සිටිනවා ඉතින් ඒ නිසා යම් කෙනෙකුට නික්ලේශී වුණාට හරියන්නේ නැහැ නික්ලේශී බව දන්නේ නැත්තම් කිසිම සමාදානයක් වෙන්නේ නැහැ ඒක සර්වඥන්සේ සඳහන් කරලා පෙන්නන අවුරුදු 6ක් යනකම් 9කේ හිතේ කිසිම කෙලෙසයක් නැහැ නමුත් කිසිම ආංශංශයක් ලැබෙන්නේ නැහැ දන්නේ නැහැ ඊළඟ දන්නේ මගේ හිත මේ කෙලෙස් නැති බව මොකද කෙලෙස් දැකලා ඒකේ ආධිනව දැකලා ඒක ප්‍රතිපදාවෙන් දුරුවන් කරාට පස්සේ තමයි කෙනෙකුට මේ කෙලෙස් එක තියෙන ලකුර ඒ වගේම ප්‍රතිපදාවක තියෙන බලවත්කම තේරුම් අරගෙන මම කෙලෙසේ දැක්ක කෙලෙසේ ජයගත්තා මම දැන් නික්ලේශී කියලා චිත්තක්ෂණයේ දකින්න දැක්මයි මේ නික්ලේශීව බකන්නිලාන බඩ උඩ බලන ඉන්න එකයි දෙක. ඒකයි සර්වචන්සේ සඳහන් කරන මේක ප්‍රඥාවන්තයි සඳහවන ශාසනය. දුක් ප්‍රඥාන ප්‍රඥා සඳහන් නෙවෙයි. රකින්න වාලේ සිල් රකින්න සමාජිකුත් නෙවෙයි. ශාසනයකුත් නෙවෙයි. රකින්නම් වානේ සමාධිය රකින්න ඉක්කුත් නෙවෙයි. මේකේ අද්දකිය එකක් තියෙනවා. අත්‍යදී හැක්කක් තියෙනවා. ඒක ධම්මා දිට්ඨියෙන් ඒක යෝනිසමස්කාරයෙන් යම් කිසි කෙනෙක් හඳුනාගත්තේ නැත්නම් ඒක නා බූරුවල් පිටේ හකුරු පටවපුවාම බූරුවට ඔක බරක් විතරයි. මොකද ඌට ඌගේ අකුරු රහ තේරෙන්නේ නැහැ. ඒ වගේ අපි සංසාරේ අදිනවා. සංසාර කොච්චර දෝ සාමාන්‍ය ඒ කරන පින්කම් කරනවා යහ ක්‍රියා කරනවා මෛත්‍රී කරනවා වඩනවා බුද්ධානුස්සතිය වඩනවා මුත් එකකවත් මේ ප්‍රායෝගික කතිය කොහොමද මේක මගේ ජීවිතයට කියලා මේ අසහනේ දුරු වෙන්නේ එහෙම නැත්නම් මට අදාළ වෙන්නේ කියන එක දන්නේ නැත්නම් එයාට ආනිසංස බුද්ධියක් නැහැ එයාට ඒක සමාදම් වෙන්න බෑ ඒ නිසා සර්වචන්නාංශයේ කියන දක්ෂකම තමයි කෙනෙක් Taman ඉදිරියට පත් වුණාට පස්සේ යාට සංදර්ශනය කරලා පෙන්වන්න පුළුවන් නැත්නම් යාට හේතු ගන්නන්න පුළුවන් දැන් දැන් ඔබ ඉන්නේ බුදුහාමුදුරු ඉස්සරහ කියන. ගෝධනේ පුදුජානනාසලකට යනවා මේ ඉන්නේ බුදුහාමුදුරු බව දන්නේ. ඉතින් ඒක යන කවදාකවත් ඒ කිසිම ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුදුජානන වහන්සේගේ තියෙන මහා කරුණාවේ ගතිය ඒක මේ මාන්නකාරකමක්වත් නෙවෙයි ඔබ දැනගනින් සංසාරේ ඉන්න සත්වෙකින් කීයෙන් කීයකටද මේ බුදුන් දකින්න හම්බෙන්නේ දැන් ඔබ ඉන්නේ බුදුන් ඉදිරි පිට කියලා උන්වහන්සේ සම්දර්ශනය කළපේ. ඉතින් උන්වහන්සේ මේ කටයුතු කරන්නේ ඔක්කොම සා අල්ලාව සල්ලාව කරන්නේ සංഭാෂණය කරන්නේ. කිරුණ පස්සේ ඒ මනුස්සයාට තේරෙන්නේ මේ හරකය බුදු අපිට හවුර පැටවගේ බුදුන් හිටපුවා විතරයිද මොකෝ දේවදත්ත ඉතරයිද මොකෝ අර සාසුනාත ඉතරයිද කොහොමකෝ කියලා ඒ මනුස්සයාට තේරෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යයක් තමයි. මිනිස්සු මේක තාම කලාතුරකින් හම්බෙන දෙයක් මේ ක්ෂේත්‍ර සම්පත්තියක සමාදන් වෙන කියන්නේ. ඒකට දෙවෙනි ප්‍රතිපත්තිය ඉස්ලාම සම්දස්සේ ඊගාට සමාදපේති. ඉතින් මේ සමාදන් වෙන තාලෙන් බලා ගන්න පුළුවන් මේ මනුස්සයා ප්‍රායෝගික මනුස්සයෙක්ද තමන් කරන දේ ප්‍රතිඵල අත්විඳින්න ඒකම නැවත ආයෝජනය කිරීමෙන් ඉදිරියට යන කෙනෙක්ද නැත්නම් කොච්චර කරා තමන් කරන වැඩේ ගැන සද්ධාාවක් කරන වැඩේ පිළිබඳ නිසක භාවයක් තමන් කරන වැඩේ පිළිබඳව අදිමොක්යක් නැතුව නොකිලිච්ච වැඩ ගැන වැරදිච්ච වැඩ ගැන කතා කර කර ඉන්නවනම් ඉදිරියට යන්න බෑ. එයා ඒ කියන්නේ ඒ තරම්ම නීවරණ වලින් බාධා කරනවා. පිරිසුදුට ගියාම පිරිසු බාධාන්නේ. ඒ පිරිසු බාධාන්නේ නැහැ පිරිසු බව සමාදන් වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම දොස් පැත්ත, නරක පැත්ත, නපුරු පැත්ත කල්පනා කර කර ඉන්නවා. යම් කිසි කෙනෙකුට තේරෙන පටන් අරගත්තොත් දැනටමත් මම ඉන්නේ බුදුන් ඉදිරි පිට දැනටමත් මම ඉන්නේ ඒක පිළිබඳ සතුටින් ඊයේ කරත් පව් ගැන හෝ හෙට කරණ තියෙන වැඩ පිළිවෙල ගැන හෝ මගේ දරුවෝ දුවා ගැන හෝ ගෙදර කර ගැන නෙවෙයි දැන් ඉන්නේ සතුටින් කියලා දන්නවනම් අන්නේ උද්‍යෝගය තුළ තමයි අන්නේ උද්දග්ග මනස තුළ තමයි ਸਰවඥාන්සේ ගමන තියෙන්නේ ඊට පස්සේ ਸਰවඥාන්සේ සමුත්තේජේසු උත්තේජන කරලා පෙන්වන්න පොතෙන් ආවා. බෝගේ මේ පිරිසුදු චිත්තක්ෂණ උපයාගත්ත කෙනාට ඉදිරි වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකෙන් මේ ලබාගත් චිත්තක්ෂණේ යුක්තිය තීන කරගන්න වෙනවා. ජීවන රටාවක් හදාගන්න වෙනවා. ආන්නේ ටික තමයි මම ඔබට මේ කියලා දෙන්න හදන්නේ. මේ සම්දර්ශනයේ සහ සමාදා සමාන සමාන කරවීමේ කරන අරගේ තේරුතේ හිත තෙදගන්නවා. ඒක කියන උදංක මනසක් ඇති කිරීම කියන්නේ. අන්නේ උදංක මනසක් ඇති කරන බුදුජානන් වහන්සේ ලෝක සත්‍ය කරෙහි මහා කරුණාකින් සාරාංශිකේ කල්පලක්ෂය ಗುಣ පිරුවා. කාටද වචනයක් කතා කරලා සැක නොහිතන. කාට හරි උපදේශය දුන්නොත් ඒ මනුස්සයාට ඒක හිතදිනා තාලෙට කියනවා. අන්නේ මට්ටමට දෙනවා ඊට පස්සේ මේ මිනිස්යාටම කියනවා දැන් ඔබ ඉන්නේ බුදුන් ඉදිරි පිට දැන් ඔබ ඉන්නේ සාසනයේ ඔබ මේ මේ අනික් කිව්ව ගැන කරදර ගන්නේ මේ සාසනෙ තෙද දන්න නිසා ඒ නිසා මේ සාසනය පිළිබඳව සමාදම් වෙනවා මේකට එළඹ වාසය කරපන් එළඹ වාසය කරනකොට ඔබට සතුට එහෙම නැත්නම් ලැබිච්ච මේ සම්පත්තිය තේරෙනවා නම් ඒ උද්‍යෝගය තුළ උදක්ක මනස තුළ සමුත්තේජනය කරනවා මෙන්න මේ මේ කටයුතු ටික කරන්න ඕනේ ඒ ගොඩක් වැඩ තියෙනවා යොමු කරපස්සේ ගොඩක් කරන්න වැඩ තියෙනවා නමුත් ඒ කිනාට බුදුජානනාංශයේ අතුදව දෙනවා සමීකරණ ලියන දෙනවා කමඨහන් දෙනවා කමඨහන් සූත කරනවා බණ කියනවා ඊට පස්සේ සම්පාදනය කරලා පෙන්නනවා තමයි කවුරුත් ඔය තමන්ගේ වගකීම තේරුම් ගතට පස්සේ ඉතුරු කෘත්‍ය සම්පාදනය කෙරුවේ අනුන් කරලා දීපකක් නෙවෙයි තමන් කරපු එකක්. මමත් කරේ මෙහෙමයි මට මෙහෙම වෙලා වෙනවා. උඹට තියෙන ඕනේ ප්‍රශ්නයක් කියවම් මම කියලා දෙන්නම් කියලා අර පිටට දාතු කරනවා වගේ උනන්දු කරවීමක් තියෙනවා. ඉතින් ඒකෙදී මම මේ උනන්දු කරවන්න හදන්නේ පෙන්නලා දෙන්න හදන්නේ තමන්ගේ හිත සීල ශික්ෂාවෙන් ශික්ෂණය වුණාට පස්සේ ඒක හැදේ කොහොමද දැනගන්නේ කොහොමද මොකද්ද මට ලැබෙන ආනිසංස කියන එක දන්නේ නැත්නම් ගුරුවරු පිටේ හකුරු බැඳා වගේ තමයි. සිල්ලක්කට වැඩක් නැහැ. සමාදාය තික්ඛති සික්ඛාපදේශු කියලා දෙනවා. ඒ ශික්ෂා පදය සමාදාය වෙන්න ඕනේ. මම මේ කවුරු කිව්වට බයටවත් කොත්තෝ ආදායම් බද්ධ නිදාස් වෙන්නෝ අනුපහත් කළ සලකන්නේ නෙවෙයි මේ ශික්ෂා පද රකින්නේ. ඒක තීක්ෂණ කැමැත්තකින් මම මේ රකින්නේ ඒ හරහා ශික්ෂාක දහරහා මගේ කාය වචන දෙක යම් ප්‍රමාණයකට හික් වෙනවා කොච්චරද කියනවා මම සමාජයට ප්‍රශ්නයක් වෙන්නේ ආචාර ධර්ම පැත්තෙන් මට දැන් මීට මීට පස්සේ මගේ අතින් ප්‍රශ්නයක් වෙන්නේ සීලය කියලා කියන්නේ ආචාර ධර්මය සීලය කියලා කියන්නේ හික්මීම සමාජයේ පවතින නීති උල්ලංඝනය කරන්නේ නැහැ විතික්‍රමණය කරන්නේ නැහැ උල්ලංඝනය කරන්නේ මල පනින්නේ පැට පනින්නේ ඒ අතරමැද ක්‍රියාකාරකම ගැකේ ඒක නිසා යම් තැනක අපි සිල් දකිනවා යම් සමාජයක යම් ප්‍රතිපදාවක ඒ ප්‍රතිපදාව දැනගෙන ඒ ප්‍රතිපදාව උල්ලංඝනය කෙරුවා නම් එනති සිල් කරනවා එහෙනම් කාටද දුනා කවුරු කාට හරි මේකෙන් හිතමනාපයක් ආවේ නැති තමටත් ඒකේ භාගය වෙනවා අන්න එවැනි කෙනා එහෙම දේවල් දැකපුවා මේකේ තමාව ඉල්ලගෙන ආයති සංවරේ පිටලා පවතින නීති පද්ධතිය පවතින සමාජයේ එකඟතා සම්මුති නීති පද්ධතිය තේරුම් ගන්නකොට සමාදම් වෙනවා නම් ඒක නට හොඳටම තේරෙන පටන් ගන්නවා මගේ මම මෙතන ඉඳීම නිසා කාටවත් හානියක්වත් කාටවත් කරදරයක් නැහැ වෙන කරදරම අද්දුරම කරගෙනවා කරදර නොකර කොහොමඩක් සමාජීක බෑ. එන්නේ ඒක අඩු කරන්න ගන්න උත්සාහයක් කරන සීල ශික්ෂාවක්. ඒකට අපි කියනවා කායික දුස්චරිත වචී දුස්චරිත කියලා මොනම ක්‍රමයකින් හෝ කාට හරි ඉඟි වුණා නම් කේන වුණා නම් රීදු නම් චිත්ත පීඩාවක් ඇති වුණා නම් අපි කොච්චර සුදුහුණු ගන්න හැදුවත් අපි කොච්චර තමන් සාධාරණීකරලා දෙන්න හිතගෙන පච 10000ක් කිව්වත් වැරද්ද වෙලා වැරද්ද වෙනවා ඊටදී හොඳම වැඩේ තමයි එහෙනම් වැරද්ද වෙච්ච එක ළඟට ගිහිල්ලා ඔබතුමාට ඔබතුමීට මම දැනන දැන මේක උනා අනේ සමා වෙන්න මොකද මට මගේ හිත කෙලින් කරගෙන ඉන්න ඕනේ ඔක්කොටම ඉස්සර කියලා ඒ සීලේ පිළිබඳව උත්‍රාණත් කියන්නේ එක වචනයයි ආයති සංවරය. මත්හි නැවත සංවර වීමට ගන්න පොරොන්දු. ඒක කාටවත් කියලා දෙන්න ඕනේ සමාජයත් එක්ක ඉන්නකොට මගේ මේ හැසිරීමෙන් මගේ මේ ක්‍රියාකාරකම් මොනේ කාටවත් කෙනහිල්ලක්, ඉඟිවිල්ලක්, රිදවිල්ලක් වෙනවනම් ඉතින් ඒ මනුස්සයාට ඒ රිදෙන රිදිල්ල තමයි ආපස්සට වග වෙන්න වෙනවා. අනුමාන සූත්‍රය සාවචන සඳහා කර තිනවා ඔබ දරපන් බලපන් යාපි මේ අනුමුලෝකේ ඉන්න වෙලාවක් නේ අපිට වෙන කවුරුද කතා කරන්නේ. ඒසර අපි හිතනවා මේ මනුස්සයා මේ ඔක්කොම නීති පද්ධති කඩහන මේ නීති කඩහන මේ කතා කරනවා කියලා කියන්නේ ඒ ආහාර කතාට සම්බන්ධයෙන් අනික් මනුස්සයගේ චිත්ත රක්කන බලන මනුස්සයගේ චිත්ත රක්කන. එයාට ඒක තේරුමක් නැන්නේ. කියනකොට අපිට මේ මනුස්සයා පිළිබඳව එක්ක අනුකම්පාවක් හෝ එක්ක පහ තැඟීමක් එනවනේ. ඒකට උදාහරණ කරන කවදාද ඉන්න බං උඹ කතා කරුවොත් අර මනුස්සයාට උඹ ගැන හිතෙන්නේ ඔච්චරම. වෙන්න බුදු කෙනෙක් ඕනේ නැහැ ඒක කියලා. තව කෙනෙක් <clears throat> වැරද්දක් කරනකොට තමයි පේනවනම් මේ මනුස්සයා මේ කටින් කයින් වචනේ මෙහෙම කරනවා කරනකොට මට හැඟීමක් පහළ වෙනනේ වටින් නෑ මේ මේ වෙලාවේ කියලා අච්චරමයි උඹ ඔය වැරද්ද කෙරුවා ඉතින් අපි වෙලා දෙන්නේ අපි අනුමයි කොට එක රූලකින්මයි නා තමන්මයි කොට වෙන රූලකින්මයි මම කෙරුවට පව් කෙරුවට කමන්නේ එයාට බෑ එහෙම දෙයක් සීලෙන්නේ ඔබ අම්මා කාටද කරන්නේ ඒ අනුමානෙන් උහිතාගන්නේ කොටත් ඔය ටිකමයි වෙන්නේ කියලා. ඉතින් ඒකකොට අපි සීල රකින්න සීලයක් පිළිබඳව givisakana සමාදම් රකින්න පිරිසක් ඉන්නකොට අපිට මේ මක්මාළු වැඩේකට ගියා වගේ එහෙම නැත්නම් පොලකට ගියා වගේ මල්ලෝ පොරේකට ගියා වගේ නෙමෙයි. අනික කටවට පුංචි ආදර්ශයක් දෙනවා. සමහර අය ධාමත්ම අපවීමෙන් කැපවීමෙන් ඒ නීති රකින්න මොකද givisakana නීති ඒ නීති මට තේරෙන්නේ නමුත් අපි එකඟ වෙලා තියෙන්නේ. දැන් නැත්තම් දැනගන්න එක රකින්න. රකින්න කොට රකින්නකොට තමයි තේරෙනවා මේ වෙලේ පිළිසක් නැතුව චාරයක් නැති පිළිසක් එක මේක කරන්න බෑ. ඒ නිසා ඒ පිළිස තමන්ට කන්නාඩියක් වෙනවා ආදාසයක් වෙනවා. ඒකෙන් බලලා තමනුත් ඇති කරගන්නවා හිතක් මම වැරද්දුවොත් මටත් මේකයි වෙන්නේ කිය. මේ වෙලේ පිළිසක් ඉදිරියට අපිට සමාව ගන්න පුළුවන් නේ. බොහොම ඉක්මනට මේ ශිල්පී සංකේත ඉදිරියට සමාව වෙනවා. මේ වෙලා තියෙනවා දැනනද කියලා කොච්චරද කියනවනම් සර්වචනාංශයේ මේ සන්දර්භයෙන් මේ කටයුත්ත තමයි නතර දක්ුණාට පස්සේ යදාල කරන බුදුහාම කාට කියලා නෙමෙයි. මල්ලියට කියලා හිලට කාට දීලා බෞද්ධ මාකරන එක නෙමෙයි. තියෙන ආදාර බුද්ධලන්ට කියලා කියනවා. මට දැකයක් තියෙනවා තමයි අහුව මම දැක්කා. ඔබතුමාට ඔබතුමින මේකේ හිතමනාපයක් වුණා නම් දැනුම හොඳට මට සමා වෙන්න කියලා ආයති සංවරයේ විශේෂ යම් කිසි අදහසක් අතු යම් කිසි කෙනෙක් සමාව ගන්නවා නම් ඒක තමයි සජීවී ශාසනය කියලා බුදුහාම කියලා තියෙනවා. ශාසනයේ පණ කියන්නේ එච්චරයි. එතකොට මේ දකින්න සීග්ගිය දකින්න කෙනාට ලොකු ලිංගතුකමක් ඇති වෙනවා. සමාව දෙන කෙනාට අනේ මේ මනුස්සයාගේ සීලයට ගෞරවය නිසා මේ තමන්ගේ ආත්ම නබුවාගම් පැත්තක තියලා මේ සමාව ගන්න මේකනේ බුද්ධ ධර්මෝත්තරණාසේ ක්‍රමයේ කියලා අනිත්‍යන සමාවක් දෙනවා දහින කෙනාට කරකට ආදර්ශයක් ලැබෙනවා මේ කෙනාට එතනම බුදුන් කියනවා ආධිකතාහිස පාසෝ. හෙල්ලි කරපු බාණින්ම පහසු වෙනවා. සීලය කියන්නේ එහෙම දැන් මට මේක වැරද්දක් වුණා මම මේක හෙලි කිරීම මේ කරන්නේ ඒකට කරන පාපෝච්චාරණය කියලා. පාපෝච්චාරණය එච්චර ලස්සන දෙයක් මිනිස්සුන් අතර තියෙන වෙන මොකක්වත් නෑ. මේක තමයි ආර්යනාථගේ පළවෙනිම ලක්ෂණ. වැරද්දක් වෙච්ච ගමන් සලාම් කරන පාපෝච්චාරණය. පුතඥය අන්තිමටම තමයි කරන්නේ. ඊදේට ගිහිලා අසපාර 100ක් දෙනකොට විතර තමයි ඇත්ත කියන්නේ. එත්තකම්ම නෑ කියන්නේ. එච්චරයි මේ පිස්සගේ රහතන් වහන්සේ අතර වෙනස. රහතන් වහන්සේ දන්නවා මේකෙන් අවුල් කරගත්තොත් මට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ මනුස්සයා දකෝ ගන්න ලොකු ලාභයක් ලැබුණේ. ඒක නාලකටම ගිහිල්ලා කතා කරලා කියනවා මෙන්න දෙයක් වුණා සමා වෙන්න. ඒක පිළිබඳව කිසිම වෙලාවක අර මාන්නකාරකම් වලවල කන්නේ. පිස්සේ මානසික අසහනය. ඒක කරන්නේ ගහලා බැනලා දඬුවම් කරලා ඉවරම වුණාට පස්සේ. ඉතින් Taman දිහා බලන මන් තුල පිස්සෙද්ද ඉන්නේ රහතන්වා දෙනවා. මේ මේ පුංචි පුංචි හැම දෙයකටම අර මනසට පක්ක දෙ ගන්න වැඳ වැඳ ඉන්න කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. තමන් අති කරක් වෙච්චාම මේක එතනදීම සමාදම් කරවීම සඳහා ගෞරවචන්සි දේශනා කරන්නේ ආදි කතායිස පාසු. ඒ සම්භික්ෂුන් වාචනමකට නැත්නම් නිත්‍ය භාවනා කරන කෙනෙකුට මතක් කරනවා මේ ඉඳගත් වෙලාවේ පරයන්කට ඉඳගත් වෙලාවේ සීපත් කරන්න කියලා තමයි සීලය. මම මෙන්න මේ විදිහ සීලයක් රකින්න කෙනෙක් මයතින් බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට කාට හරි ඉතින් කයින් වැරද්දක් වෙලා තියෙනවා අනේ මට ත්‍රිවිධ රත්නේ සමාව ලැබේවා ආර්යයන් වහන්සේගේ සමාව ලැබේවා මම මේ කාය ජීවිත නිර්පේක්ෂව මේ ඉස්සරහට භාවනා කරන්න හදන්නේ මෙව්වත් එක කරන්න බෑ ඉතින් කියලා පටන් ගන්නෙම සීලය අලුත් කරගෙන පව සමා කරලා. මේක නියතමානී ගතිය. ඉතින් මේක Taman තුළ පුරුදු වෙනවා නම් Taman මේ සමාජය තුළ අපි පුරුදු කරනවා නම් ඒකට ඕනම කෙනෙකුට ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒකට ඒ ධර්මගේ දුවා දරුවන්ට ගෝල බාලෙන්ට අසු කරන අයට තේරෙන පටන් අර ගන්නවා ඔලොමලකම ගහපා දෙන ගතිය. ඒකට කියනවා මේ ස්තම්භ සාරම්භ වේ. සාරම්භ කියන්නේ එකක් කිව්වොත් දෙකක් කතා කරනවා. එකට එක කියනවා කියලා අපි කියන්නේ. සාරම්භ ගති නෑ. දන්නවා එයා අතින් අරද වෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ නෑ මම භාවනා කරන කෙනෙක්. මම දැනගන්නවා මගේ සීලය අරසා කරන්න. ඒ නිසා ඒක යා කරගන්න මගේ අතින් වෙච්ච පෙරදට මම තමාව ඉල්ලනවා, තමාව දෙනවා. ආනිකට කියලා සාරම්භ අසාරම්භ කියලා ගති. මෙන්න මේ අසාරම්භ ගතිය තියෙනවා නම් මෙවැනි පිළිවෙලක බොහොම ලේසි පරියන්කට යන්නේ ඉස්සලා තමන්ට හිත පිරිසුදු කරගන්න. ඒක අවශ්‍යයි කරන්න. ඒක කරන්න කරන්න අපිට තේරෙන පටන් අර ගන්නවා මේ පරියන් මේ භාවනා කරනකොට දවසක් හිටියවනේ දෙකක් ඉන්නකොට තුන හතර පහ යන්න යන්න තමන්ට තේරෙන පටන් අර ගන්නවා මේ සක්මන් කරන වෙලාව මේ පරියන් කින්න වෙලාවේ මගේ අතින් නෑනේ අඩු ගන්න වචනයක් වර්ධින්නතිය වචන කතා කරන්නේ නැහැ. ක්‍රියාකාරකම් තියා අඩපැනවලන්නේත් නැතුව ඉන්නවනම් පරයන් කියනවා. ඒ වෙලාවේ සිල් පැහැදිලිව සිල් රැකෙනවා. අතපය බොල්ලන කතා කරන වෙලාව යමක් වුණා නම් අපි පොදුවේ සමාවින්න. එතකොට මේ විදිහට දෙක තුන හතර සිල් අන්ත වෙන්න හදනකොට ඒක එකට ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. ආන්නේ විදිහට කරන එක හොඟ දෙනෙක් සාමාන්‍ය සමාජයේ කියන්නේ මේ සීල් රකින්න නැත්නම් සීලය ගැන කතා කරන අය හරිම ආත්මార్థකාමී පුද්ගලයෝ දන් දෙන කට්ටියනම් හරීම ශෝක කියලා තමයි කියන්නේ. ඒක තමයි මේ බෞද්ධ සමාජයේ තියෙන එක. ඉසිල් ලගෙන කට්ටිය තනියම නිවන් දකින්න හදනවා. දානෙ ඊට වැඩිය හොඳයි කියලා. සර්වඥාන්සේ පෙන්නලා දීලා තියෙන්නේ දානෙ කියලා කියන්නේ යමක් කරලා කුසල් කරන එකක්. සීලය කියන්නේ යමක් නොකර කුසල් කරන එකක්. යමක් කරලා කුසල් කරනකට වැඩි එක බාලාංශ බන්දිය නම් යමක් නොකර සිටීමේ සතුට නොකර සිටීමේ වරකන් නොකර සිටීමේ කරන කුසලේ බොහෝමත්ම කුසලයක් දක්ෂකම. ඊදමක් නැහැ. හොර ධ්‍යාන දෝනකමක් නැහැ. වෙත පැමිණි වෙන්න තියෙන අකුසල රාශියක් දැනගෙන නොකර සිටීමද ගන්න මේ ප්‍රයත්නය අපි කියනවා සදාචාරී සભ્યත්වයේ ඉහළම කියලා. මේක තමයි මනුස්ස සભ્યත්වය කියන්නේ. ඕනවට කියන බෞද්ධ සංස්කෘතිය කියන. හැදියාව කියලා. මනුස්සකම කියලා. මෙන්න මේක තමයි අපි පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. අධ්‍යාපනය කරන්න කරන්න ඕලමල වෙනවා. ශිල්ප වැඩි වෙන්න වැඩි වෙන්න ඕලමල වෙනවා. අද තියෙන තරග වලින් කිසිම එකෙක් පරදින්න කැමති නැහැ. පරදිච්ච කාදින පිකම් මරනවා. ත්‍රිසම්. ඉතින් මේකට තමයි අපි මේ දියුණු සමාජයේ ලොකු සමාජ කියලා කියන්නේ. නමුත් ක්‍රියාකාරකත්වය බලන්න තාවචනසෙ පෙන්න නැහැ. මේ සීල ශික්ෂාවට ගිහිල්ලා මේක අධි සීල ශික්ෂාවක් වඩපත් කරගත්තට පස්සේ ඒ මාසයෙන් කුරා කෝබයටවත් හුලඟකටවත් කරදරයක් නැහැ. කරදරයක් වුණොත් සමාවිල්ල ගන්න කැමැත්තක් තියෙනවා. මෙන්න මේ ගුණය හැම කිනාගාවම තියෙනවා. නමුත් බුද්ධ ආදී උත්තරන ආචරණයට ගිහාම තමයි නියතමානී වෙන්න ලේසි. හොඳ ගුණවත් කෙනෙක් ඉදිරියට යහපත් පුද්ගලෙක් ඉදිරියට අපිට නැමෙන්න කැමතියි. අපි ඉන්නේ ඔලොමල වෙසක් එක්කනවා. අපි ඉන්නේ ගහපැන ගන්න පිසෙන් අපි යට වෙන්න කැමති. හැබැයි ඕලොමල පිස කාට යෑමේ තකතිරකෝ මටයි ආйти. මෙච්චර සත්පුරුෂෝ ඉඳන්ට මෙච්චර බුදුන් ඉඳද්දී අපි උදේ ඉඳන් දැනගෙන ඕලොමල පිසක් එක්ක ඉඳගෙන උන් එක්කම යටත් වෙලා බෑ උන්ට ගැහුවක් ගන්න ඕනේ. බැන්නොත් බනින්න ඕනේ කියලා ඉල්ලගෙන ගන්න පරිප්පුවක් තියෙනවා. ඒක වළක්වන්න බෑ මොකද අපි රජ පවුල වල නෙමෙයි. අපි ඉපදිලා තියෙන්නේ සාමාන්‍ය මධ්‍යම ප්‍රතිල හම්බ කරන කන පවුල නිසා අපිට කොහොමඩක් කරන්නේ දවසේ වැඩි විතරක් කාලේ වැඩි විතරක් ජීවිතේ වැඩි වෙලාවක් ඉන්න වෙනවා මේ බහු ජනතාවත් එක්ක ඒ තමන්නේ ඒවා තීන්දුව ගන්නෙ යන්න උන බව හැබැයි ඒක තමන්ගේ තීන්දුවක් ඒ නිසා මේ වගේ දවසක කල්පනා කරන්නේ ඔක්කොම කබුරු කබුරුකේ නම් වෙච්ච ආනිසංශයක් තමයි සත්පුරුෂයන් මැදකට වෙලා තම්බල දෙන බතක් කාලා එළල දෙන පැතුරක බුදියවන මේ ගත කරන ජීවිතයේදී අපිට අත්දකින්න පුළුවන් පරියන්කේ ඉන්නකොට සීල පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නයක් හිතෙනවා සර්වඥාන්සේ මේ කරන ප්‍රකාශයේදී යම් කිසි කෙනෙක් මේ විදිහට අදිශීලයෙන් සික්ඛතෝ අදිශීලයෙන් සමාදන් වෙනකොට අදිචිත්ත වශයෙන් ශික්ෂා වෙනකොට අධිප්‍රඥා වශයෙන් ශික්ෂා වෙනකොට යන්නේ රාගය ප්‍රහාණය වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සාක්ෂියක් දෙනවා. ද්වේෂය ප්‍රහාණය වෙනවා කියලා සාතිකයක් දෙනවා. මෝහය ප්‍රහාණය වෙනවා කියලා සාතිකයක් දෙනවා. එතකොට මේ සිල් ලකිනවා කියලා නිකන් ඉන්නකොට කොහොමද රාගය ප්‍රහාණය කොහොමද ද්වේෂය ප්‍රහාණය කොහොමද මෝහය ප්‍රහාණය වෙන්නේ කියලා ඔය ලකු සමීකරණ කල්පනා කරන විට බරපතල ප්‍රශ්නයක් කරන ඒගොල්ලෝ හිතනවා මේ රාගය ප්‍රහාණය කරන්න කැටපිල්ලර වගේ ලකු යන්ත්‍රයක් ඕන වෙයි ද්වේෂය ප්‍රහාණය කරන්නත් විශාල යන්ත්‍රෝගේ මෝහය ප්‍රහාණය කරන්නත් ඕනේ. ඉතින් අපි ළඟ මොකක්වත් නැතු ගිනි පිටියක් අත්තත් එන්නේ නැතු අනේ කොහොමද මේ රාගය ප්‍රහාණය වෙන්නේ? කොහොමද ද්වේෂය ප්‍රහාණය වෙන්නේ? කොහොමද මෝහය ප්‍රහාණය වෙන්නේ කියලා අපිට උගන්ලා තියෙන මේක මහා බරක් මහා අවුලක් කරලා. ගිය පාර ගුරුම ගිය වෙලාවේදී මේ සැරේ ඒ සමාජයේ දවසකට භාවනා වෙන්නේ. පරිවෙන් දවස් දෙකේ පටන් අරගෙන නිකන් සත්පුරුෂ ගතිය. දානය ඉතින් ඒ උන්වහන්සේ සාහ කරනවා දාන කුසල ක්‍රියා කියලානේ අපි මේකට කියන්නේ. මේ ක්‍රියා හිතේ ජනසිතේම සඳහන් කරනවා රහතිත. දාන කුසල ක්‍රියා කියන මේ ක්‍රියා හිත කියලා කියන්නේ රහතිත. මේ රහතිත අඳුරන්නේ කොහොමද? ඒ හිතේ රාග ද්වේෂ මොහ නැහැ. ඒකට දාන කුසලයේ කරනකොට ක්‍රියා හිතක් පහළ වෙන්නේ කියන්නේ. දැන් මේ අවසර උන්වහන්සේ සඳහන් කරනවා දානය කියලා කියන්නේ තමන් ආශ කරන මනාප දෙයක් දීර දැමීමක් නෙවෙයි. එතකොට රාගෙ හිටින් බෑනේ. දානය කියලා කියන්නේ තමන් පාවිච්චි කරන තමන්ට පාවිච්චි කළ හැකි සාධාරණක උපයා ගන්නලද ආමිෂය නොදන්න කෙනෙක් අතරපත් කරන නිසා පත් කිරීමේදී රාගය ඇති වෙන්න බෑ. ඒ වගේම ඒ ලබන කෙනා පිළිබඳ ද්වේෂයක් ඇති කරන්න බෑ. එහෙම නැත්නම් බෑ. අපි දෙන්නේ ඕන කර්ම නිසා කර්මවල ආධාරයෙන් දෙන්නේ. ඒ වගේම මේක බය කරලා හීනෙන් බීලා මත් වෙලා ගන්න එකක් නෙවෙයි. කර්මේසා කර්මවලේ අදාහකට තියෙන නිසා මෝහයක් තියෙන්නත් බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් දානයක් දන් බෙදනකොට කටයුත්තක් කරනකොට මේ මම දැන් මේ දානේ හැඳ බෙදෙන චිත්තක්ෂණයේ මට රාගයෙන් ප්‍රශ්නයක් නැහැ නේ තියෙනවා නම් මට මෙහෙම දෙන්න බෑනේ මට මෝහය, ද්වේෂයක් තියෙන්න බෑනේ මේ ලබන කෙනා අනේ තව ටිකක් වැඩිපුර යනවා වතුන හොඳයි කියලා. මනාපයක් නැති ඒ වගේම මම මේ දෙන වෙලාවේදී මම මේ බයටවත් මත් වෙලාවක් දෙනව නෙවෙයි කර්මේශා කර්මඵලයේ ආදාන දෙන්නේ කියලා මේ රාග ద్వේෂ මෝහ නැතික දැනගෙන දෙන්නේ දන් දෙන කෙනාගෙන් කීයද කීයද එතකොට ඒ චිත්තක්ෂණය මේ රාග ద్వේෂ මෝහය මේ දැනුවත්කම නිසා නැති බව දන්නවනේ ඒක කියන ක්‍රියාහිතක් කියලා. රාගෙන් රත් වෙලා නැහැ, ද්වේෂයෙන් ද්විෂිත වෙලා නැහැ, මෝහයෙන් මෝහණය වෙලා නැහැ. මේක කුසල ක්‍රියාවක් කියනවා. කුසලයක් කරා ක්‍රියාහිතක්. රහිතක්. ඉතින් අපි දවසකට කීකයක් දාන දෙනවා. දානයක් දෙනකොට කොච්චර වෙලා මේ ක්‍රියාහිත ඇති කරගන්නවද කියන එක ලොකු දාන හැන්දකින් පොල්කටු හැන්දකින් දාන දීපුවා ලොකු ක්‍රියා හිතක් ඇති වෙනවා කියලා කියන්න බෑනේ. ඒකට තියෙන සම්මා සංකල්පේ ඒකට තියෙන සම්මා අධික්ෂණය වෙන බලපෑම. තමන් දැනගන්නවනේ මේ දාන ක්‍රියාවදී මට සම්බන්ධ වෙන පුද්ගලයා මේ දාන හැන්ද නෙමෙයි ප්‍රශ්නේ. මගේ හිතේ දුරුපේ මට තේරෙනවද මේ මංගල දුව මට බව නොවන මේ ධාර්මික දෙයක්. මම නන්නාඳුන කෙනෙකුට කිසිම අපේක්ෂාවකින් තොරව දෙනවා. මේ දෙන්නේ මොකටද මේ හිතේ රාගෙට ඉන්න බෑ. මේ හිතේ ද්වේෂයට ඉන්න බෑ බෑ ඒක දන්නේ නැත්තම්. අපිට ගිහිලා සකරදේයගේ පොතේ බලන් දෙනවා මම මෙච්චර දන් දුන කොච්චර ටොක් ගන්න පින් හම්බෙලා තියෙනවද කියලා accounts balance කරන්න වෙන්නේ කවුද අපි? අපි දන්නේ මේ ක්‍රියාහිත කියන එක දාන දෙන කොට සිද්ධ වෙනවා. ඒ වගේම අපි භාවනා කරන්න වාඩි වුණාට පස්සේ තමයි දන්නවනම් මේ මේ වාඩි වෙන්න ගන්න මේ පැය තුල මගේ කයින් ක්‍රියාවක් වෙන්නේ වචනින් ක්‍රියාවක් වෙන්නේ මේ ටික අර ක්‍රියාවෙන් කරන දාන්නේ නේ කුසල දාන ක්‍රියාවක් කියන්නේ මෙතන කුසල ක්‍රියාවක් සිද්ධ වෙනවා අකිරයෙන් කය හොල්ලන්නේවත් නැහැ හෙල්ලුණත් මම නෙවෙයි කය හෙල්ලෙන්න ගන්නවා මම නෑ මම ඒකට චේතනා පහල කරන්නේ නැහැ කායික දුස්චරිත පලාතකවත් නැහැ වාචික දුස්චරිතක් නැහැ. එතකොට බලන කොච්චරක් කර දානයත් එක කල්පනා කරලා බලනකොට චිත්තක්ෂණ પરම්පරාව, චිත්ත වීදි પરම්පරාව ගණන තප්පර ගණන විනාඩි ගණන් එක දිගට තමයි මේ සීලේ සමාදන් වීම හරහා පුදුමාකාර මේ ක්‍රියා හිත රාශියක් එනවා. ඒ ක්‍රියාහිත රාශිය බණහාර ධර්මයේ දන්න කෙනාට තේරෙනවා. එහෙම නැති කෙනාට භාවනා කරලා කියනවා අයියෝ ගෙදරේ කියන ජෝක් එක කුෂන් එකක් විතර වාඩි වෙනවා මෙතන මේ බිම වාඩිලා ඉඳලා ක විනාඩි 10 ඉන්න පුළුවන් නේද කියලා නොකතන්න දෝමකින් කියලා අර වාඩිලා හිටියට හිත ලුණු දෙයි දැම්මා වගේ අච්චාරු දැම්මා වගේ ඇඹුල් වෙලා චරතුරු ගාගෙන මේක දන්නේ නැත්තම් ඉතින් ගෙදර ගියාට යනවා කොහොමද අම්මේ කොහොමද තාත්තේ බහරණාව කියලා. ඉතින් කියනවා හොඳයි තමයි හරිම අමාරු වචනයක් කියනවා. ඒකද බලාගෙන එන්නේ මේ සීල කුසලයේ කියලා අයිස්කට වගේ මොනවද ටිකක් හම් වෙයි ගිහිල්ලා පෙන්නන්න. මෙන්න මේ මේ වගේ හම් වෙන ඕක බලා බලපුව මං ගෙනාව දෙයි කියලා පෙන්නන්න කියලා. නමුත් මෙතෙන්දී අපි දෙන්න හදාන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ මේ දෙන්න හදාන්නේ සමාදාන වෙල්ල මේ වෙලාවේදී කය කොල්ලන්නේ නැහැ, ඒ දුච්චතුනේ නැහැ. වචනේ දුච්චතුනේ නැහැ. නමුත් අපි දන්නේ නැත්නම් අපි නිදාගෙන වල කය හොල්ලන්නේ නැහැ. අපි නිදාගෙන වල වචනේ හෙල්ලෙන්නේ නැහැ. සීලයක් වෙන්නේ නැහැ. ඒක මොකද හේතුව අපි දන්නේ නැහැ. නැත්නම් උඩටම ඩෝප් වෙලා කාණු කල්ල වැටලා ඉනකොට මොනම කය හෙල්ලිලක්වත් නැතිනේ හෙල්ලිලක් නැහැ සෑහෙන කුසල් වෙන්න බෑ නෑ මොහේ එතකොට මේ කය හොල්ලන නැතුව ඉන්නලාදී මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මේ සතිය පිහිටෙව්වා කියලා කියන්නේ ඒකට සමානම් කරවිල එක තමයි ඉඳලා වැඩක් නැහැ මම මේ ඉන්න චිත්තක්ෂණේ මම දැන් මෙතන ඉන්නවා. ඒ බව දන්නවනම් නැත්තම් මේ සති මාත්‍රාව තියෙනවනම් එහෙම නැත්නම් මේ අප්‍රමාදයේ තියෙනවනම් ඒ මනුස්සයාට ඒක බැලි කඩදාසියක් තියලා අතුලන වගේ තේරෙනවනේ. මම මෙතන ඉඳගෙන ඉන්න එකනේ මගේ මූලිකම දේ. මගේ හිත සද්දවලට ගියා නෙවෙයි, වේදනාවට ගියා නෙවෙයි, හිතවිලට ගියා නෙවෙයි, ගියානම් ගිය බව දන්නවා. නොගියනම් නොගිය බව දන්නකම ඇති කරන්නේ මුත්‍රාදාංශමේ උපමාවක් තියලා තියෙන අපිට. දැනගනින් ඉන්දිතමා කියලා එක මෙනෙහි කරපන් නැත්තම් ඉන්නවා කියලා මෙනෙහි කරපන් මෙනෙහි කරන හැම චිත්තක්ෂණයකම උඩක්ත වාණිසංශ තියෙනවා අදුගාන සීලානිසංශය කිසිම අජිත් රාස බල අකල්මාශ ආදී විදිහට මැලවිච් නැති කබර වැඩි නැති දිල්ල කැලිච්ච මිදිත් නැති සුද්ධ සීලයක් හම්බෙනවා කාටද පුළුවන් මේ වගේ කුරු ලෝකෙක මෙච්චර ඕරකම් කරන ලෝකෙක මෙච්චර සතුන් මරන ලෝකෙක මෙච්චර කාමීත්‍යචාරකට සැලසුම් කරන ලෝකෙක අනේ මට විනාඩියක් තප්පරයක් දෙකක් සීලක ඉන්න පුළුවන් උනායි කියලා. ඒක තේරෙන්නේ සතිය කියන මිනිහට විතරයි. අනික කෙනා ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන හිටියට යා දන්නේ මේක අඛිරියෙන් කුසලයක් සිටිනවා. සබ්බපාරසා කරන පැත්තෙන් කුසලයක් සිටින බව යම් කිසි කෙනෙක් දන්නවා නම් මේ වාඩිලා ඉන්න වෙලාවේදී කය හෙල්ලුවේ නැති වුණාට වචනේ හෙල්ලුවේ නැතුනට මම මැරිලා නැහැ. කය හෙල්ලුවේ නැතුනට වචනේ හෙල්ලුවේ නැතුනට මම ඉඳි නැහැ. කය හෙල්ලුවේ නැතුනට වචනේ හෙල්ලුවේ නැතුනට මම අසීයේ නෙවෙයි. ඉන්සා මේ කය වචන දෙක තැම්පත් වුණාම කය වචන දෙක හොල්ලන වෙලාවට වැඩි අවදියක් තියෙනවා. අවදියක් ඇති කරනවා. ඒකට සත්‍යය කියලා කියනවා. ඒකට අප්‍රමාදය කියලා කියනවා. ඉතින් ඒ දෙකේ කෙරුවට මේ සතිය අප්‍රමාදය ලැබෙලා නැත්තම් අර කොවිතම්පත් කරාට නියම වෙලාවට ආසන්න කර ගන්න බැරුව සුළුසුළුකට කම්මතරට යට වෙලා ආසන්න නාස්ති කර ගන්නවා වගේ අස්වනු නෙලන්න දන්නේ ඒක නිසා සමාදාය සික්ඛති සික්ඛාපදේශ කියලා කියන මේ ශික්ෂාපද සමාදන් වෙලා ඉන්න අතරේ බුද්ධිය තියාගන්න තමන් අස්වනු නෙලනවා හැම සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම යහොඳටම දන්නවා මේ මරුණා වගේ කය මෙහෙම තියාන හිතියට කය වචනේ ක්‍රියා නැති වුණාට මේ හැම චිත්තක්ෂණයක්ම දැක දැක දැන දැනනේ කෙවෙන්නේ. ඒකට මේ කය වචන හෙල්ලෙන්නේ නැති එක සාක්ෂි වෙනවා. මේ සාක්ෂි වෙන එක තමයි දන්නවනම් මෙතන තමයි යදෝමත් තියෙන්නේ. මේ ලැබෙන දෙයට යදෝමත් තියෙනවා. ඒ දෙකට බුදුරජාණන්සේ ක්‍රියාහිත් කියලා කියනවා. මේ ක්‍රියාහිත් කියලා කියන්නේ එතන ඒ චිත්තක්ෂණයේ විශේෂම සමාදම් වෙන චිත්තක්ෂණේ විශේෂම සාතිමත් චිත්තක්ෂණේ විශේෂම අප්‍රමාද චිත්තක්ෂණේ රාගේ නැති බව දන්නවා. දේශේ නැහැ නැති බව දන්න. මොහේ නැහැ නැති බව දන්න. ඒක තමයි තේරෙන්න පටන් ගන්නවා මේක තමයි ඉතින් මුද්‍රජානන්සේ කියන්නේ මේ తాවකාලික වශයෙන් ඊගා චිත්තක්ෂණේ රාග දේශම වෙන්න පුළුවන්. මේ චිත්තක්ෂණේ නෑ. ඒ නැති චිත්තක්ෂණය සමාදන් වෙන්න පුළුවන් නම් ඒක නඩ තේරෙයි ලදලද වෙලාවේ නැවතත් මේ චිත්තක්ෂණයට යෑම වළක්වන්න මේ ලෝකෙ මොනම අකුසලයකටවත් බෑ. නැවතත් මම මේ මේ උපයන උපයක පයන බාහන මධ්‍යස්ථානයේ ඍතු වැඩගෙන ඉරකලා සිල්ලතුන් මැද ඉඳගෙන යම් දවසක චිත්තක්ෂණයක තමයි සමාදම් වෙන්න පුළුවන් වුණා නම් මට හොඳට මතකයි මේ චිත්තක්ෂණේ මම කයව දැන් හෙල්ලි වෙලා තිබුණාට මගේ හිතවලදී මම ඊට සතිමත් මම හොඳට දන්නා මැරෙලා නැහැ කියලා මම හොඳට දන්නා මට නිින්ද ගිල්ල නැහැ කියලා මම හොඳට දන්නා මම සීමුද්‍යා වෙලා නැහැ කියලා මෙන්න මේ චිත්තක්ෂණේ හඳුනාගෙන බත් වේලා බත් ටික බලලා ලුණු බලන ගමන් බලන්න ඔකට යන්න බැරිද කියලා වැසිකිළියට ගිහලා වැසිකිළිය වාටියට එනකොට බලන්න මට එන්නේ යන්න බැරිද කියලා. මොන වැඩක් කරනකොට හරි බලන්න උපේලද චිත්තක්ෂණයට ක්ෂණ මාත්‍ර වශයෙන් ගිහිල්ලා එන්න බැරි ගතිය තියෙනවා කියලා කවුරුවත් ඉන්නවද ඒක වරක් කරන්නේ? කවුරුද? ගාමික අඳුරගත්තට පස්සේ තමයි තේරුම් ගන්න පුළුවන් ඊට පස්සේ අපිට මේ උකුණේගේ පස පැත්තක් හරි ගමන් කියලා මොලේවත් තියෙනවනේ. මේ මොලේ කරන්නේ දෙන්නේ දහහකුත් කැමරේ කඹරන්න ගෙදර පුරා කරන්න දෙයක් නැහැ මේ වදක භාර්යාවන් එක්ක මේ වදක පුරුෂයන්ගේ ඉපදුනට පස්සේ වෙන මොනව කරන්නේ කරන ගමන් බලන්න මේ චිත්තක්ෂණය උපයන්න පුළුවන් මුල් ගන්න ගමන් හාල් ගන්න ගමන් යන ගමන් එන ගමන් පුළුවන් තරම් බලන්න මම මේ කරන දේ දාන්න එතකොට තේරෙන පටන් ගන්නනේ පටන් ගන්නට හඳුන්ලා දෙන්න අපි ලොකු විශාල භාවනා මධ්‍යස්ථානවල ගිහිල්ලා දවස් ගණන් සිල් ඇදගෙන සිල් ඇදගෙන හඳුනාගත්තා පස්සේ මේ චිත්තක්ෂණය ඕනම ජීවිතයක් ගත කරද්දී සමාදම් වෙන්න පුළුවන් නම් මේකට manussකම කියලා කියනවා. මිනිසෙකුට විතරයි මේක කරන්නේ. කද්දාකත් මොනම සත්‍යකමක් කරන්නේ. ඒක නිසා මේ මේ වගේ තැනට ඇවිල්ලා මේ අඳුරගන්න මේ චිත්තක්ෂණය ඊට පස්සේ දවස පුරාවට ලදලද වෙලාවේ අවදි භාවය හරහා තේරුම් ගත්තොත් ඒ මහසි සයඩෝ වගේ ස්වාමීන් වහන්සේලා කියනවා මේ චිත්තක්ෂණයට ගිය පමණින් නැත්නම් චිත්තක්ෂණ උපයෝග පමණින් ඒක රාග නැති, ද්වේෂ නැති, මෝහ නැති බව දැනගන්න ඊගා චිත්තක්ෂණයට බෑ. අඩු ගන්න ඒක දැනෙන්න රාග ද්වේෂ මෝහ නැති චිත්තක්ෂණ හතරක් පහක්වත් එක දිගට ගියොත් තමයි වැටහිමෙන්නේ. ඒකට කියනවා මේ කෙලෙස් නැති හිතේ ගැම්මක් තියෙනවා. ඒක දිගේ ගලණයක් තියෙනවා. ඒක දිගට Java කැවුනට පස්සේ තමයි මේ යෝගාවචරයට ඒක දැනගන්න පුළුවන් ඉන්නේ. හැබැයි ඉන්න මම මෙච්චර චිත්තක්ෂණ ගන්න, තප්පර ගන්න. විනාඩි ගණක් ඉඳලා තියෙනවා මගේ හිතේ එහෙම රාගයෙන් වත් වෙලා තිබිලා නැහැ. ද්වේෂයෙන් දූෂිත වෙලා තිබිලා නැහැ. මෝහයෙන් මෝහණය වෙලා තිබිලා නැහැ. මෙන්න මෙහෙම තියලා තියෙනවා කියලා දැනගන්න ඒ නික්ලේශී චිත්ත පරම්පරාවට වේලාවක් පවතිනවා. මේ බෞසුතයට මේ මාචිසයල සඳහන් කරනවා මොකපත දන්න බෞසුත කෙනාට අච්චර වෙලා යන්න ඉස්සලා තේරෙනවා යාගේ සුතමේ ඥානෙ නිසා අසුවිරු ඥානස වුණ මගේ හිත දැන් කෙලස් නැහැ. බොහොම ඉක්මනට තේරෙනවා එම නැති කෙනාට බෞද්ධ ඥාන නැති කෙනාට ඒක තේරෙන ටිකක් අය. හැබැයි ඒක සමාදම් වෙන්නේ නැත්නම් ආනිසංස ලැබෙන්නේ නැහැ. සමාදම් වීම අවශ්‍යයි. ඉතින් මේ විදිහට යම් කෙනෙක් මේ අඩු ගන්න එකන්ට ආවේග පිළිබඳව සිය සමාදාන වීම පිළිබඳව ඒකේති වාඩි වෙලා මම මේක සතිමත් වීම පිළිබඳ වීම පිළිබඳව ප්‍රසන්න හැඟීමක් සන්තුෂ්ඨ හැඟීමක් නැත්තම් භාවනා කියන්නේ මහා කටකෝලක්. සඳහන් කරලා තියෙනවා මේ සතුටින් ඉන්න මිනිහු විතරයි මේ ශාසනය තියෙන්නේ කියලා. තමන් කරපු දේ සමාදාන වෙලා සන්තු සන්තුෂ්ඨෝ සතුට තියෙන මිනිහට විතරයි ශාසනයක් තියෙන්නේ Tamanට වද දෙන අත්කලමත අනුയോഗයේ ඉදලා ගත කරන Tamanට සාප කරගන්න මිනිස්සුන්ට ලුණු දෙයි කනවා වගේ. කෙලින්ම ලුණු විලිස් කනවා වගේ කිසිම රසයක් නැහැ. ඒ නිසා මේ මෙතෙක් අපි යම් ගමනක් ඇවිල්ලා තියෙනවා නම් අන්නේ ආපු ගමන පිළිබඳව හෝ එහි ආනිසංසයක් වශයෙන් මේ ලැබිලා තියෙන වර්තමාන මොහොතේ පිරිසුදුකම පිරිසිදු හිතකින් දැක ගන්න පුළුවන් නම් යාට තේරෙනවා මෙතෙක් කල් අමෝරාවේ නඩාඩ ආවත් ඒකක්වත් අහක ගිහිල්ලා නෑ. ඒ වැරදි නිසා තමයි අද මම තේරුම් ගන්න කියලා ඉඳ ගන්නකොටම එවැනි හොඳ යහ කල්පනාවකින් ඉඳ ගැනීම නිසාම පරියන්කේ කියලා කියන්නේ ශක්තිදායකමක් වගේ හොඳ විවේක වෙන්න පුළුවන් ඒ නිසා සර්වඥ සඳහන් කර තියෙනවා සීලවතෝ බිකෝ චේතෝ පණදී විසුද්ධතා මේ හිතේ විසුද්ධිකම නිසා යා හිතූ පැතූ දේවල් හරියට පටන් ගන්නවා. සිල් දැකලාමදී සිල් දැකලා මේ සීලය නිසා මගේ හිතේ මේ වෙලාවේ රාග ද්වේෂය මොහේ නැහැ කියලා දන්න කෙනාට එයාගේ විසුද්ධිය නිසා ඉජ්ජති බික්කවේ තීලවතෝ චේතෝ පණිති විසුද්ධත්තා මානෙනි මේ සිල් ලකින කෙනාගේ හිතූ පැතූ සම්පත් හරියනවා විසුද්ධිය නිසා සීල විසුද්ධිය නිසා ඒ නිසා සීල විසුද්ධිය කියන්නේ අනික් වෙලාවට පවු නොකරනවා කියන එක නෙවෙයි. පවු කරනවා. ඒක සමාදන් වෙන්නේ නැහැ. ඒ පවු කරන එකට සමාදන් වීමට කියනවා අකුසල සමාපත්තිය කියලා. අපි ඉන්නේ අකුසල සමාපත්තිය. අපි දන්නේ එච්චරයි. ඒකයි කියන්නේ සම්පප්පලාව කතා කරන්න එපා. කතා කෙරුවොත් සම්පප්පලාප වල තියෙන වැරදිච්ච දේවල් අරය වැරදි මෙයාගේ වැරදි කතා කර කර ඉන්න. ඒක නිසා පුළුවන් නම් දැහැමි කතාවක් කරන්න නැත්නම් පැත්තකට වෙන්න ඕන උපක්‍රමශීලී වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙනවා මෙහෙම එක චිත්තක්ෂණයක්වත් දෙකක්වත් තත්පරයක්වත් විනාඩියක්වත් මම මේ සිල් සමාදන් වුණා දැන් මම මේ වාඩි වුණත් ඒකටයි කියලා ඒ සන්තුෂ්ඨ හිත ඇති වුණොත් අර තේරෙන්න පටන් අර ගන්න වෙනවා. මේක මේ දවසකින් ගන්න බෑ රැයකින් ගන්න බෑ බණකින් ගන්න බෑ ගොඩාක් කල් දඟලලා දඟලලා කරලා හරියට මේකට සමාදන් වෙච්ච දවසේ තමයි මේ මල පිපෙනකොට මීර පායලා වෙනවා වගේ මේක තේරෙන්නේ කොයි වෙලාවකරි වෙන්න පුළුවන්. උනාට පස්සේ එයා මේ මහා ලොකු දෙයක් සඳහා නෙවෙයි භාවනා කරන්නේ භාවනා කරන්නේ භාවනා කිරීම සඳහා පමණයි. ඉඳගන්න ඉඳගන්න. වෙන මොකටවත් නෙවෙයි. ධානය ලබන්නවක සමත කරන්නවත් විපදනා කරන්න මොකකටවත් නෙවෙයි. වාඩිලා ඉන්න එක සපක්. ආන්න එහෙම මේ මූලිකව පටන් ගන්නකොට මේ ඉඳගෙන ඉන්නකොට තියෙන මේ සැප මේ ඉඳ ගැනීම හරහා තියෙන මේ විස්රාමය විවේකය නොදන්නගෙන තමයි මට ආනාපාන වෙන්නේ ආශ්වාසය වෙන්නේ ප්‍රසාදය වෙන්නේ අඳක නැහැ මේක නැහැ කියලා නටන්නේ මේ ඉඳගෙන ඉන්න එකම සැප බව දන්නේ නැති නිසා ඉඳගෙන ඉන්න එකම සැප බව දන්න මනුස්සය අර කමට අනේ මේ ඉස්සරහට එනවා තටමඬ ඕනේ නැහැ වාඩිලා ඉනකොට ඒකට සපිරිච්ච ගතිය සම්පත් කරගතිය පරිලා ඉන්නකොට තමයි මේ ඇතුලේ හිත තියෙන බවට ඒ ලැබෙන දැනීමල කියන අත්දකින්නවා අත්විඳිනවා කියන්නේ. මොකක්ද අත්විඳින්නේ මැරෙලා නැති බාන මොන හරි ලකුණක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැති බාට චීන චීන නැති බාට මැරෙලා නැති බව දැනගන්න නිින්ද කියලා නැති බාට ලකුණක් තියෙන ඔච්චර තමයි. ඒක හොඳටම අස්පනා පිට වෙන එකක් නෑ. කයින් ඇති වෙන එකක් නම් අතීතේ නෙවෙයි නම් අනාගතේ නෙවෙයි නම් අනුගේ නෙවෙයි නම් අතරමෙතන නෙවෙයි නම් ඒ දේ තේරුම් අරගන්න කොච්චර අමාරුද මොකද අපි මේ කමඨහන එහෙම නැත්නම් භාවනා කරලා නොමේරිච්ච දෙයක් අමෝර දෙයක් මොනවදෝ ඉල්ලන මේ වර්තමානයේ අත්දැකීම දක්වන්න බෑ ඒකට හිතන්න සමහර පැය ගණන් වාඩි වෙන්න වෙනවා මධ්‍යස්ථ හැකීමකින් වාඩි වෙලා වාඩිලා ඉන්න එක බෙරලා තියෙනවා. ලොකු සීලයක්. මේක මම දන්න නිසා වාඩි වෙලා හොඳට හිත තැම්පත් වුණොත් ඒ තුලින් අරමුණක් ප්‍රකෘති අරමුණ තමයි උරුම අරමුණ තමන්ට උපනිශ්‍රේ වෙච්ච අරමුණ එන්නේ ඉඳී තියෙනවා. ගොඩදෙනෙක් වාඩි වෙන්නත් ඉස්සෙල්ලා ඉතින් අදින්න පටන් අර ගන්නවා මේක දාන පාඩේ වෙනවා. ඒකලා කියනවා මට බෙල්ල පිටිපස්ස කැක්කමක් තියෙනවා වාත ඉසේකක් වක් කරන ඔළුව තද වෙනවා බෙල්ල තද වෙන තද වෙන්නේ නැතුව යප්පා නයි පිඹින වගේ පටන් අර ගන්නවා ගෙදර ඉඳලා තටමගෙන ඉන්නේ ආනපන කරලා වාඩි වෙනකොට වකත් විවි කියනවා මේ වගේ මේ පුංචි කාරණා ටික ඉස්මතු වෙන්න මේ වගේ වැඩමුළු 7-8ක් කරන්න ඒ තරම් අපේ හිතේ මේ පුස්කාච්ච අදහස් වගේක් තියෙනවා ඒ අදහස් අයින් කරනවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ. ගඩේ කෙටුවා. ඒ නිසා මේ ලැබිච්ච ක්‍රියාහිත අඳුනන්න නැතිකම නිසායි අපි වෙනවා. දවසේ ගෙදර දොරේ හිටියත් අම්මා කෙනෙක් වුණත් තාත්තා කෙනෙක් වුණත් කවුරු වුණත් මේ ක්‍රියාහිත තමයි ගොඩක් අපිට තියෙන්නේ. ඒකක්වත් අපි දන්නේ නැහැ මොකද හේතුව ඒක හරි කම්මැලි. ඒක හරි නීරසයි. ඒක හරි පාළුයි. ඉතින් අපි මොනවදෝ ඉල්ලනවා. ඒ ඉල්ලන හැම එකක්ම කෙලෙස්. ඒ නිසා මේ ක්‍රියාහිතක් ඇති නැරලා ක්‍රියාහිත අඳුර ගන්න පුළුවන් නම් තේරේ පරයන්කට යනකොටම මේ මංගලාවතරණයේ පටන් ගන්න තැන මේ විදිහට හදාගන්න අපි කොච්චර භාවනා කරනවද කොච්චර බණ අහනවද කොච්චර පරිදරාශයක් කරනවද හිතන්නේ ඊට පස්සේ ඒ කිනාට මේ මැරිලා නැති බවට නිින්ද කිල නැති බවට ක්ලාන්ති වෙලා නැති බවට ඇතුලේ ලකුණක් ඇල්ලුවයි කියලා අපි තුමාන පාණි ගන්න දැක්කා එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දැක්කා එයා දන්නවා දැන් මේකේ ඉන්නා තාක්කල් අර ක්‍රියා හිත පවතිනවා. ඉන්න තාක්කල් මම දන්නවා මම දැන් මෙතන ඉන්නවා කියලා. ඒ ක්‍රියා හිත දිකට පවත්තන එකට කියනවා අදිචිත්ත සික්ඛා කියලා. හිත වර්තමාන ප්‍රකෘති අද්දකි හැකි උරදා බැලිය හැකි අරමුණක් පවතිනවා. ඒ අරමුණ අරකමේ කියලා මොකක්වත් දැනගන්න ඕනේ නැහැ. නමුත් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා අර ගුණයක් ඇති කර ගැනීම සඳහා ආඩයක් ලකුණකට ආනාපානි වගේ දෙයක් ඒ මොකද මැරිලා ඉන්න මැරලා නැති හැම කෙනාම අනිවාර්යයෙන්ම හුස්ම ගන්නවා. ඒ වගේ මේ ප්‍රාණයාමිය ආනාපාන ඉදිරිපත් කරනවා. නමුත් ඒ වෙලාවේ තියෙන වේදනාව ප්‍රകൃතියක්. ඒ විතර ඇහෙන ශබ්ද ප්‍රകൃතියක්. ඒකට ඇහෙන හිතවිදත් ප්‍රകൃතියක් කියලා දන්නවනම් එයා දන්නවා මගේ දැන් සතිය තියෙන බවට, මැරිච්ච නැති බවට, ක්ලාන්ත නැති බවට ලකුණු තමයි එක්කම ආශ්වාස ප්‍රශ්වාසයේ. එහෙම නැත්නම් සද්දේ, නැත්නම් වේදනාව, එහෙම නැත්නම් හිත වේදනාව. ඉතින් මේකෙදී මහසි සඩෝ සෝන්ජි කැඳී ගලබේරුවා වගේ කියනවා වේදනාව ප්‍රකටනම් වේදනාව බලපාන. සද්ද ප්‍රකටනම් සද්ද බලපාන. හිතවිල්ල ප්‍රකටනම් හිතවිල්ල නම් මොනවාක්වත් නැත්තම් නන්නතර වෙන එක නානපණ තියාපන්. එච්චරයි. මේ ඔක්කොම යටපත් කරලා ආනපනිස්මතු කරන්න නයි පිබින්න වගේ පිබින්න කාරණාවක් ඕනේ එල්ලෙන්න වෙලක් නැත්තම් Tamanට ලකුණක් නැත්තම් විතරක් ඒ සඳහා ආනපනි ගන්නවා එහෙම නැත්තම් වෙත පැමිණෙන ප්‍රകൃතියට පැමිණෙන හැමදේම බුදු කෙනෙක් විදියට බාර ගන්න ධර්මයේ විදියට බාර ගන්න බාරගෙන බලනකොට මම හිතලා කරපුවා දෙවෙනි ස්වභාවයෙන් මතුවෙන දෙන්නේ මෙහෙම බලන ඉන්නකොට ඉන්නකොට ඒ වගේ තියෙන කුප්පණ ගතිය ඒවයි තියෙන කෙලෙසන ගතිය, ඒවයි තියෙන ඉද්දන ගතිය, ඒවයි තියෙන රිදෙන ගතිය මේම අඩු වෙනවා. පටන් ගන්නකොට නම් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කලියයි. කොහොම හරි යම් කිසි කෙනෙකුට හිතවිලි එනවා යනවා. ඒකට මේ ආශි බලාකුළු ගියන්දී නළු දාන්න යපා. පෙස ගහන්න මොන කරද? ආශි බලාකුළු නේන ඔන්න කරන්නේ. ඒ වගේ හිතේ හිතවිලි යනවා. ඒකේ වේදනාව එනවා. ඉතින් අපි බුදු වෙලා තියෙන සැප පහසු ආසනවල ඉන්න නිති කාසනෙක ඉන්නකොට විනාඩි 10 ඉස්සේ වේදනාව එනවා. හැබැයි මේ වේදන මම එන්නේ කිව්පායක් නෙවෙයි. වේදනාවකම අනිවාර්යයෙන්ම කය හිත හිටිනානේ. ඒක මේ සද්ද ඇහෙනවා කුරුල්ලෝ මේ අපිට කතා කරන්නේ නෑ. උන්ගේ වෙන ගණු දෙනවා. මේ අපි මෙහෙ ඉඳගෙන අර ඒන් කෑ ගන්නවා මෝ මෙහෙන් කෑ ගන්නවා කියලා එක සද්දයක්වත් අපිට කරදර කරන්න නෙවෙයි එන්නේ හැම සද්දයකටම අපි කරදර කරනවා අහන්න ගිහින්. අපි නැත්තම් මේ සත්තු කුරුල්ලෝ කෑ ගන්නම නඩු කියලා දැන් මෙතන රින්ගගෙන ඇවිල්ලා කුරුල්ලෝ ගහනවා දැන් කෑ ගහනවා. කුරුල්ලෝ දන්නවා නම් තොප තොප වෙලා කරන ගෙදරට හිටපුවා මේ ඇවිල්ලා මොනවද මේ අපිට නඩු දාන්නේ කියලා. උන් කොහොමද කෑ ගහනවා? ඒක ආදර්ශයට ගන්න කුරුල්ලෝ ගහ ගන්න නිසා වර්තමානයේ මගේ හිත පිටලා තියෙනවා මම අහනවා. හිත නානේ විදිනවා නෙවෙයි අහනපය නෙවෙයි අහන ආයෙ කුරුල්ලෝ සද්ද ඉවරයි. හැබැයි මං කිව්වට ඉවර වෙන්නේ නැහැ. නමුත් මේ විදිහා අර ක්‍රියාහිතක් අඳුනා ගන්න ස්වරූපේ ආනාපානය කොතෙන්ද වැඩගන්නේ කියන ස්වරූපේ මෙවදී බලන්න පටන් අරගත්තොත් අපිට පේන අපේ නොදැනුවත්කම නිසා මේ ආ කියන නයි ඔලොක්කේ දාගෙන කනවා කනවා කියන එක තමයි අපි කරන්නේ. ඒ වෙනුවට මධ්‍යස්තරමක් වෙන ආනාපානිය වැඩි බහුලිකත කරොත් තමන තේරෙන පටන් ගන්නවා සද්දවල තියෙන කොනහන ගතිය, පිටිවල තියෙන කෙලසන ගතිය, විදීප වේදනාව තියෙන විදවන ගතිය එන්නේ අඩු වෙනවා ඒව පිටිපස්සේ ගිහිල්ලා ඒ වගේම විඳවන්නේ අහකට නයි ඔලොක්කේ දමගන්න. ඒ වෙනුවට ආනපන තියාගන්න. ඒක නිසා මහජීජායද ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ ඔබ ඉඳලා නේ ඉඳගෙන බලනකොට මැද තියාරිවා මුල තියාරිවා අග තියාරිවා සද්දනම් ප්‍රකට ඒක සද්දයක් අහනවා කියලා මෙනෙහි කරනවා. වේදනාව නම් ප්‍රකට අනේ සද්ද නැතුනේ කියලා වෙන්න එපා. ඒ ප්‍රකට දෙන්නේ ඇවිල්ලා යා පණවිඩ කියලා වේදනාව මෙනේ කරනවා. හිතවිලි නම් ප්‍රකටයෙන් මෙනේ කරනවා ඒකයි ආනාපාන කිසි වෙනසක් නැහැ. මොකද හිතවිලිපත් දෙන්නේ මෙනේ කරනවා. එහෙම ඉන්නකොට ඔන්න තේරෙන්න පටන් ගනි මේ ඔක්කොම තුනිය වෙනකොට ආනාපාන තමයි ගොඩක් yaadena අරමුණක් බවටපත්. මේකයි සර්වචනති පොඩි ඉගියතේ. නැතුණයි කියලා වශයෙන්. ඉතින් ඉන්නකොට අත්විඳින දේ බලන්න. එහෙම බලන බලන යනකොට යම් වෙලාවක හිතා ගන්න පුළුවන් නම් එකම අරමුණක එක දිගට සතිය පවත්වන අවස්ථාවකයි කියලා. සත්‍යයක් තියෙන දිගටම දොලක් ගන්නවා. තමන් ළඟ වාඩිලා දොලේ தත්තට එක දිගට අහනවා. එහෙම නැත්නම් ඉඳගෙන ඉනකොට පස්සපැත්ත වදින දැනීම තියෙනවා. කකුල වල ඇට බිම වදින දැනුම තියෙනවා. ඒක දද බල දුක් වේදනාවක් මේ සබ වේදනාවක් වෙන හැපෙනවා. මේ අත්දැකීම දිගට හිටියා. එතන ආශ්‍රද ප්‍රසාසයේ දිගට හිටියා. ඒ නැත්තම් පිම්බීමේ ඇකිලිම දිගට හිත යනවා. අන්න මෙතෙන්දී අර අදි සීල ශික්ෂා ඉඳලා අදි චිත්ත ශික්ෂාවට යනවා. සතිය එළඹ සිටි මොහොත එකම අරමුණක් දිගේම යන්න පටන් ගන්නවා. යන්න බැරි වෙන්නේ කාමචන්දේ නිසා. එකම අරමුණක ඉන්න එක තමයි අපේ අපේ හිතට දෙන්න පුළුවන් ලොකුම වදේ. අපි වැඩිම අරමුණෙන් අරමුණට පයින්නේ. රූපෙන් රූපෙට, ශබ්දෙන් ශබ්දෙට, ගන්ධෙන් වශයෙන් පහතෙන් සාමාන්‍ය හිතන මිනිස්සු කාණිවල් එකට ගිහිල්ලා ඉන්නවයි කියලා බලන කොච්චර වේගයකින් හිත රූපෙන්, ශබ්දෙන්, ගන්ධෙන් රසයෙන් පණිනවද කියලා. ඉතින් අපි දැන් කාණිවල් යන්න හම්බෙන්නේ පොහොසත් කෙනෙකුට කියලා. ඒක ඌ ගිහිල්ලා කොච්චරක් කුණු කන්දල් රස කරගෙන එනවා. ඒ පඬිස්සවාස දවසක් කියනවා හොඳම කඩවසන් තරුණියක් තරුණයෙක් පුදුම කඩවසන තරුණයක් ඉදිරි පිට ප්‍රේම හැඟීමෙන් ඉන්නකොට හිතක මතුවෙන කෙලෙස් ප්‍රමාණය බලන්න මොන්න තරම් දෝරේ ගැලිලා ඉතින් අපි අපේක්ෂා කරන්නේ අනේ මටත් ඒ වගේ සුරංගනා කුමාරියක් ඉදිරි පිට තනිපංගල මේ ඉඳින්න වරෙල්ලෙච්ච මේ කියලා තමයි අපි නිතරම කියන්නේ. අනිවාර්යකල මේ ඉඳින්න වරෙල්ලෙච්ච මොකද? එතකොට තමයි උපරිම සැපේ ලැබෙන්නේ. මොකද්ද උපරිම සැපේ කියන්නේ? දෝරේ ගලනවා. කිසිම චිත්තක්ෂණයක් වෙන් කළා කියන්න බෑ මේ චිත්තක්ෂණේ රාගේ නෑ, ද්වේෂේ නෑ, මෝහේ නෑ කියලා. ඉතින් මෙහෙම ඉඳලා ඒක ඒකනේ අපි ඉන්න සාමාන්‍ය වෙලාවට කල්පනා චින්තනට අවතනේදී මේ වගේ තැනක අපිට කියන්න පුළුවන් නම් බුදු කෙනෙකුගේ ප්‍රයත්නයක් නිසා ප්‍රතිපදාවක් නිසා මම මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ එහෙම නැත්නම් මේ සාද්දේ නැත්නම් මේ හැපෙන වේදනාවේ එක දිගට හිත පවත්වාගෙන යනවනම් කමල තේරෙන පටන් අරගනි අච්චර කාලයක් අත්ෙන් අතර පැනපැන යන පිසු අඳුරෙක් වගේ පිසුලුලෙක් වගේ හිටපු හිත මේ එක චිත්තක්ෂණේ චිත්තක්ෂණ වීර්ය චිත්ත වීර්ය එකම අරමුණේ පවත්නවා කියන එක ආශ්චර්ය ධර්මයක්. ඒක ආශ්චර්ය ධර්මයක්. මොකද මේ හිතේ ශික්ෂණයක් නැති හිතේ අසුවිතු ඥාන නැති කවදාවත් ඒක Tamanට හිතලා කෙරෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ බුදු පිරක් අහන්න ඕනේ ප්‍රයත්න කරන්න ඕනේ ලක්ෂ කෝටි වාරයක් ප්‍රයත්න කරාට පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ ඒක සමාදන් වුණේ නැත්නම් ඒ තයයි ඒක සමාදන් වෙන්න බෑ ඒක තයයි සමාදන් වෙච්ච දවසේ ආට තේරෙයි මේ එක අරමුණක් එක දිගට බලන්නේ හිටියොත් අරමුණ කරනවට පණිනවට වැඩිය ඒ අරමුණේ විපරිණාමය ඒක හසුුනේ පරිණාමය. වෙනස් වීම දැක ගන්න පුළුවන් වෙනවා. අරමුණේ කරනකොට පයින් මනුස්සයන මොනම දෙයක්වත් මූණත විතරයි පේන්නේ කවදාකවත් එයාගේ පරිණාමය විපරිණාමය දකින්න බෑ. ඒක තමයි මායාවේ ට්‍රික් එක. ඒක තමයි මායාව අපිට කරලා දීලා තියෙන දේ. ඉතින් අපි හිතන රූපයෙන් සද්දෙන් ගන්ධයෙන් රසයෙන් පණින්න විතරක් නෙවෙයි අපේ දරුවන්ටත් පණින්න හදලා දෙන්න පුළුවන් අම්මට තාත්තට හදලා දෙන්න පුළුවන් අපි කෙරුමලා කියලා හිතන්නේ. කෙරුම තමයි මායාවට. ඒ වෙනුවට බුදුරජාණන් කියන හොඳගේ හැටි නම් එහෙම තමයි. ඔබ ඒ නිසා පරිතද කරගනි. සීලක පිළිපදපන්. පිළිපද බලපන් යා ඒ උච්චර සෙල්ලම් කරා. මත එක චිත්තක්ෂණ පෙළියක්. චිත්ත වීතියක් එක මාර්ගමක පවත්න්න පුළුවන් නම් ආන්න ඒකෙදී මේ මනුස්සකම එහෙම නැත්නම් මේ හික්මීම එහෙම නැත්නම් හිතසෝදාල කියන නැත්නම් කරුණාව එහෙම නැත්නම් අර්ථ සිද්ධිය කියන එකට ඔබට පුළුවන් බව තේරෙයි. පුළුවන් වෙන්න ඕන පුළුවන් බව තේරෙන්නොත් ඇති. ප්‍රයත්න කෙරුවොත් එක එක බීජයක ඒ කාර්මුණු පිට පාත් ගන්න පුළුවන්. ඊගාචිත්තක්ෂණේ බැරි වෙන්න පුළුවන්. නමුත් මේ මේ හැකි සංඥාව මේ මේ කරන්න පුළුවන් බව පේන එක බුදුනාංශයේ කෙලින්ම නිවන කියලා කියනවා. චිත්තක්ෂණ නිවන. ඉච්චා ඒක බුදුනාංශයේ කිසිම ලෝභ නැතුව දෙනවා. මේක දිගට මෙහෙම පවත්නකොට මේ පවත්න චිත්ත වීඩියෝ පුරාට මේ රාග ද්වේෂ මොහ නැති බව සමාදන් වෙන්න පුළුවන්. එතන චිත්තක්ෂණ දේවලක් තියෙනවා. ඊට පස්සේ කැඳපට ගහගනින් සැලසුම් කරපන්. ඊට පස්සේ මේක වැඩි වෙන්න මොකද්ද කරන්න ඕනේ? ඒකට අපි සමත භාවනා කියලා කියනවා. සමාධි ශික්ෂාව කියලා කියනවා. ඉස්සෙල්ලම ඕනේ කරලා තියෙන්නේ මේක ගන්න පුළුවන් බව උරගාලා ඒක මැටි වලකට ගන්න ඉස්සෙල්ලා අපි තට්ටු කරලා බලනවානේ මේ කැඩිලාද මිදිලාද කියලා. ඊට පස්සේ ගණන් අහන්නේ. ඕක කැඩිලා නම් අපි මුදලාට කතා කරන්න යන්නේ නැහැ. මුදලාට මේක මට දෙන්න මේක කැඩිලා කියලා කියන්නේ නැහැ. ඉස්සෙල්ලා බලන්න මේක තින් ගාලා සත්‍යයක් වෙනවද කියලා භාවනා කරන බලන්නේ චිත්තචන දෙක තුනක් හරි. එකම ආරමුණ මම දන්නවා ආරමුණ මොකක්ද කියලා. ආන්නේ ආරමුණ හිතේ හිතේ ආරමුණ කෙරේ රාගයක්වත් නැහැ, ද්වේෂයක්වත් නැහැ, නිදිමතක්වත් නැහැ. උනන්දු තද බල කරකුත් නැහැ. මෙන්න මේ විදිහට ඉන්න පුළුවන් ගැතිය දැකලා මේ ප්‍රකාශ කරන්න පුළුවන් නම් හොඳට භාවනා සීල 50 කියලා. එච්චරයි මේ අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ බණ කියමින් උගන්වන්නේ ලක්ෂකුත් එකක් අකුසල් තියෙනවා. ලක්ෂකුත් වැරදි නම කතා කරන්නේ එකක්වත් දෙන කතා කරන්නේ මට මේ ආස්වාද ප්‍රසවාස තුන හතරක් එක දිගට බලන්න පුළුවන්. නැත්නම් මම ඉඳගෙනට මට මේ පොළේ වදින හැටි බය මෙච්චර වෙලා බලන්න පුළුවන්. ඒ නැත්නම් මේ පිටිපස්ස තියෙන නිස්සද්ද මේ මේටි ශබ්ද එක දිගට අහගෙන ඉන්න උනා. ඒක මම නම්බුකුත් නෑ, අවනම්බුකුත් නෑ සද්දාන බව දන්න. මේ කොයි අරමුණක් එක්ක හරි කමන්නේ එක දිගට චිත්ත වීදික පැවැත්වුවොත් නොබෝ කලකින් තේරෙනවා මේ අරමුණු මේ බලාන හිතියට බොහෝ සීක්‍රින් වෙනස් වෙනවා කියලා. කොච්චරද කියනවා හිතා ගන්න බැරි වේගෙන් වෙනස් වෙනවා. ඒ කාර්මුණකට හිත ධර්ම ඒ අරමුණේ වෙනස් වීම අරමුණෙන් අරමුණට පහිනකොට හිත වෙනස් වෙන එක නිසා අපිට ඒක දැක ගන්න බෑ. එකම අරමුණක තිබ්බොත් ඒක වෙනස් වෙන වේගය අදාහ ගන්න බැරි නිසා හුඟව දෙනෙක් කියනවා බලනකොට උස්ම බලනකොට මෙහෙම මේ වෙනවනේ. අරේම මේ වෙනවනේ. ඇයි යන්නේ? මොකද දුර ප්‍රශ්නයක්. ඒ ධර්මද බුදුහාමුදුරුවෝ දක්සයි. ඒ ධර්ම බුදුහාමුදුරුවෝ ප්‍රතිපදා වැඩ කරනවා. ඒ ධර්මතම අපේ භාවනා දියුණු වෙනවා. නමුත් අපේ හැම වෙලාවෙකට අකුල් හේරනවා. ඒකට කියලා එහෙම වෙන්න බෑ. මේක මට කියලා තියෙන ආනපාන බලන්න කියලා මට ඒක තියෙන්නේ කොච්චි පීලක් වගේ අල්ලපු තැනට එහාට යනක ඒක දිගට හයියට තියනවනම් අදක් මගේ ඊළඟට ගෙදර යන්න පුළුවන් වෙයි. ආනපානෙම තියෙනවා. කොච්චරද කියනවනම් ඒ ආස්වාස් ප්‍රසආස එක දිගට වැඩි 10 15 දකින්නකොට ඒකේ වෙනස කොච්චර වෙනස් සීක්‍රේ වෙනස් එකක් කියනවනම් අපේ හිතේ වෙනස දකින්න තියෙන අකමැතිකම නිසාම නින්දට වැටෙනවා. ඒ තරම් මේ හිතට පණින්න තරක් නැති වෙනවා. එකම අරමුණේ ඉන්නකොට ඒ කෙනාටම තේරෙන්නේ අරමුණ සියුමුණා දන්නෙත් නැහැ මොකොත් නේ අතර කැස්චිලා නැගිටිනකොට ගන්න දන්නේ යකෝ මම ආවේ භාවනා කරන්නයි ඉඳලා තින්නේ නින්දට කියලා. ඒ තරම් භාවනා ඇත්තයි. උදේට කියන්නේ ඒකයි හත් දවසේ මේ වැඩේ කරන්න පුළුවන්. උදේ හරියට පණිවිඩය අනුර හැන්ද වෙනකොට කොට තැන්. ඉතින් මෙතන ඉන්න කවුද මේක අර්ථ කරන්නේ නැති කෙනෙක් කියන්නේ. ආශස්මතර හිත දැම්මොත් ඒක බොහොම ශීක්‍ර වෙනස් වෙනවා. ඒ ශීක්‍ර වෙනස බාර ගන්න නැති නිසානේ මෙච්චර මේ කමට සුද්ධ කරන්නේ. ඒක බාර ගන්නවා. ඒක වෙනස් වෙන්න බෑ. ඒක මට බුද්ධියට සින්න වෙන්න ඕනේ. මේක මේ gediya pidin තියෙනවා. බුදුජානකයන්ට ඕනෙලා තියෙන්නේ පාරමණික කර්මකට පැන පැන ගියොත් ඒ කර්මනකවත් ඉතිහාසය බලන්න වෙන්නේ. ඒ කර්මවල විපරිණාමය බලන්න වෙන්නේ. ඒ කර්මනක බොහෝ වෙලා පවතින උන සීලයක පිටලා චිත්ත ප්‍රවෘත්තිය, චිත්ත වීර්ය, සතිය අඛණ්ඩව පවතිනකොට ඒකේ ඇති වෙන විපරිණාමය යම් විදියකට යෝගාවචරය මෙතෙන්යි මේ අවුරුදු 2600 ඉස්සර බුදුබණක් කියලා මොනවා ආශාවුදී පණිවිඩේ මේ වෙනස දැකලා ප්‍රතික්‍රියා නොකර බාධා නොකර මේක තමයි ඇති හැකිය මට මේ ඇති හැකිය දැකලා අනේ මේ අකුල් හෙලන්නේ නැතුව අනේ මේ පෑලිදියට බොරදිය දාගන්න නැතුව අනේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ නැතුව ඉන්න පතලා විතරක් හරියන්නේ කොච්චර පැතුවත් කරන්නද මොකද මේක මායාවේ කෙලෙස් වලින් හැදිච්ච කයක් අවරදී කෙලෙස් වලින් හැදිච්ච හිතක් තියෙන ඒ නිසා කවදා හරි යාට තේරුම් අරගත්තොත් මේ ආරමුණේ විපරිණාමයේ දකින්නයි කියලා කියන්නේ සීල ශික්ෂාව නෙවෙයි. ඇත්තම කියනවා සීල ශික්ෂාවේ පූර්ණත්වයකට සහතිකයක් මේ යන්නේ අධිචිත්ත ශික්ෂාවයි. මේ යන්නේ අධිචිත්ත ශික්ෂාවයි මට තියෙනවා ඥාණය මට තියෙනවා ශිල්පයක්. මෙන්න මේක අඛණ්ඩව දිගට පවත්වාගෙන යාම සඳහා ජීවිතේ පරිත්‍යාග කරන්න, කාය පරිත්‍යාග කරන්න, රුචි අරුචිකම් පරිත්‍යාග කරන්න ඖෂධ පරිත්‍යාග කරන්න කෑම වේල පරිත්‍යාග කරන්න සියල්ල පරිත්‍යාග කරන්න වගේ. හැබැයි ඒකට මේ පරිත්‍යාග කරන්නේ මේ දී උපයන්න කියන එක දන්නේ නැත්නම් මේ පරිත්‍යාගය කියන එක නිකන් අකට ඉච්චපෝ කියලා. ඒ අරමුණකට හිත එල්ල වෙලා ආවනම් හරියට කියනවා නම් යකට තාඩුවක් ඩ්‍රිල් එක තියලා විදින්න පටන් ගත්තාම හරියට මෙතන කොන්චිය කියලා ඩ්‍රිල් එක ඇල්ලුවට පස්සේ කාගෙන යන වෙලාවේදී එහෙම හැරෙන කට ලුණු කැටේ වගේ කඩලා යනවා. හරි ගානටම අල්ලන්න ඕනේ. ඒකලි ගානට බර දාගෙන යනකොට අරක කැපෙනවා තේරෙනවා. කැපෙඩි කැපෙනවා තේරෙනවා. අන්න ඒ වෙලාවේ තේක පිලෙන්න ඕනේ, සොෆ්ට් අප් පිලෙන්න ඕනේ, බීඩියක් පොඩ්ඩක් කියලා පැත්තක තියලා යනවනම් ආයෙවිලා අර අර ඉල්ල ගන්න බෑ. ඒ ආපු වෙලාවේ ඒක අල්ලගෙන යනවයි කියන එක තමයි අපි කියන්නේ ආතාප වීර්ය. ඒ හැමදාම නත්තල් නෑනේ. හරිය වෙලාවක් එනවා. ආපු වෙලාවක දැනගන්න ඕන සීල් දෙක අපකල මේකට ගියොත් අර අරමුණේ තව ගැඹුරක්, තව විපරිණාමයක් අතට දකින්න පුළුවන්. පොඩ්ඩ විශ්විච්ච ගමන්, පොඩ්ඩ ගැසිච්ච ගමන් ඒකලස සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අපි හිතනවා ගිහිල්ලා ඊගාසරේ ඇවිල්ලා මේක කරන්න පුළුවන් කියලා එහෙම කරන්නේ. හැබැයි මේ එක සැරයක් මේ ගියයි කියලා මහා ලොකු දෙයක්වත් නෑ. එකක් විතරයි හම්බෙන්නේ මට පින තියෙනවා. පෙළ ගැවුනොත් මට මේක කරන්න පුළුවන් කියලා හැඟීම එනවා. අන්නේ හැඟීම ආවට පස්සේ යෝගාවචර ඊගාව දවසට යන්නේ අර හැකි සංඥාව. සමාධිය පිළිබඳ හැකි සංඥා. හැබැයි අපි කියාට හැකි සංඥාව කියන හරියනවා නොවනවා කියන එක වෙනම කතාවක්. හැබැයි ඒක නියමයක් ඇති කරලා එක සැරයක් හරියේ මිනිස්සයාට හරි නොගිය කෙනාට වැඩිය ක්‍රමසහ විදි පිළිබඳව හැඟීම් වැඩි. හැබැයි අපේක්ෂාව හරස්යි. අපේක්ෂාවෙන් තොරව මට එදා මේක හරි ගියා මම අදත් කියලා උත්සාහ කරනවායි කියලා කටයුතු කරන ගත්තොත් ඒකට කියනවා සීල අනුග්‍රහිතය කියලා. එහෙම නැත්නම් කියනවා සීල ශික්ෂාව කියලා. අදි චිත්ත ශික්ෂා වෙන්නේ මොකද්ද? අද දුල්කට්ටේ යම් ප්‍රමාණයක් විදලා තිබ්බනම් හෙට යල්ලකට පස්සේ තව තව ඇතුළටයි කාරණේ. වැඩ වඩා ගිලක් ගිල්ම කනවා වගේ තමයි තේනවා අරමුණේ ඇතුළට ඇතුළට බහින ගතිය නැත්නම් එක දිගට පවතින වේගය ගැම්ම හැල්ම වැඩි වෙන්න පටන් ගන්නවා. යන්න යන්න යන්න යන්න යෝගාචර පේනවා. අලුත්ම ගවේෂණය නැත්නම් අපිට පුරා විද්‍යාත්මක ගවේෂණයක එන්නේ එන්නේ තාම පැරණි ශිෂ්ටාචාර වලට යහට යන තට්ටුවට බහිනවා වගේ අපිට තොරතුරු ලැබෙන්න පටන් අර ගන්නවා. ඒ තොරතුරු ප්‍රදේශයේදී ආ බලනකොට දැන් මෑත කාලේ කියන්නේ මේක තුල ඒ කියන්නේ අරමුණකට ඇතුළට බැසුත් මුළු ලෝකෙම අවශ්‍ය කරන සම්පූර්ණ පූර්ණ සරණගත ඥාණය මෙතන තියෙනවා. අපි මේ ඉගෙන ගන්න කුණු කන්දල් වල කවදාකවත් ඇතුළට පැස්මක් නැහැ පිටතට යන. ඉබුවෙන් වෙන්නේ මොකද අර ඇතුළට යන්න තියෙන ඉඩ නැති කරලා අපි වෙනිකන් කඹුරණ මීහරක් වඩපත් කරනවා. බුදුරජාණන්සේ සඳහන් කළ කෙනෙකුට ඕනනම් විශ්ව දැනුම ලබා ගන්න. ඔබට ඕනනම් සර්වඥතාවයක් ලබා ගන්නට ඉන්සයිට් ඇතුළ බලන්න. මොකක් හරි කරගෙන විදින තරම් බලන කාරණ කාරණ කාරණ කරන ඒතකොට ඒක උගක් වෙලාට අපිට දෛවෝපගත දෙයක් අපි දන්නේ මුගක් වෙලා කරනකොට අපිට ඉදිරිපත් වෙන ආනේ කාරණේ අනකොට පේනවා මේකට තියෙන බාධා ටික තමයි මම මගේ කියන ටික මගේ නෑයෝ මගේ රුචි අරුචිකම් මං හම්බ කරපු දේවල් සේරම බාධා මොනවාක්වත් නැතුව නිකම්ම නිකම් ওই අඟුලිමාල වගේ කෙනෙක් සෝපාක වගේ කෙනෙක් පටචාර වගේ කෙනෙක් නැති වෙන දෙයක් නෑනේ. ඌ ගත්ත ගමන් කාගෙන යනවා ආයෙ පිටිපස්සෙන් දෙයක් නැත්තේ නෑනේ. අපිට බෑ බබාට කිරි දීලා තියෙනවද දන්නෙත් නෑ තනකොළ ගලවලා තියෙනවද දන්නෙත් නෑ ගොවිපලේ අර කොට කිරි දීලා තියෙනවද දන්නෙත් නෑ ගෙදර අතු කාලා දන්නෙත් නෑ ඉටි අර වැඩේ පැත්තකදී ඉතින් මේ කුණු කන්දල් කල්පනා කර කර බාධා කරනවා නම් බාධා කරන සංහා කරපු දෙයක් පමණයි ප්‍රේම ප්‍රේම කරපු දෙයක් විතරයි එමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ එතකොට පේනවා මෙතෙක් කල කැතපට ගහන්නේ හුඟක් හම්බ කරනා හුඟක් මේ ගමන අමාරුයි හැබැයි අසුවිරු ඥාන තියෙනවා නම් කල්පනා ශක්තිය කියලා හිතා ගන්න පුළුවන්. මේක හරස් කපන ආර්යයෝ තියෙනවා නමුත් මගේ ඥාණයෙන් මම මේක ඉඩ දෙන්නේ මේ කලාතුරකින් ගන්නේ ගැම්මක් එන්නේ මම අරගෙන යනවා. අනිත් දවසෙත් මම පශ්චාත්තාප වෙන්නේ දිගට කරනවා කියලා. මේ එකම අරමුණක බොහෝ වෙලා හිත පවත්නකොට මේකට කියන්නේ කාම ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය ගන්නවා කියලා. ඒකෝදි භාවය ගන්නවා. කාමච්ඡන්දය කියලා කියන්නේ විවිධ අරමුණු රස විශේෂ පැලීම. ඒකෝදි භාවය කියලා කියන්නේ එකම අරමුණක බොහෝ වෙලා පැවැත්වීම. මේක තමයි නීවරණයන්ගේ පළවෙනිම තියෙන ප්‍රකටම නීවරණ. ඒකයි සර්වඥාන්සේ මේ සංසාරේ ගොඩේ බැරි තණ්හාව කාමී කියලා කිව්වේ. මේක දැක්කට පස්සේ Taman දන්නවනම් මේකට අපිට එක හැරීමේ මුළු තාඩුව විදින්න බෑ. අපි කරා තියෙන අනිද්දාට ඇවිල්ලා ඒ විදගත තැනම තව ටිකක් වෙනවා. තව ටිකක් වෙනවා. ඕක කරගෙන යනකොට මේ එක දිගට කරගෙන යන්න බැරිකමට එන නුරුස්නාවට කියනවා ද්වේෂය කියලා. ව්‍යාපාරය. සීල් ගන්නක් තින්නේ මම ඔක්කොම තියෙනවා. ඇයි මට ඊ හරි කියන එක හරිය නැත්තේ? ඒක මොකද අරය කැහුවා හින්දා. එනත වැහුවා හින්දා. ඉතින් මොකක් හරි අල්ලගෙන නඩ. මේ දැන් මේ නඩු යන්නේ මොකටද මේ භාවනා හරියන්නේ නැතිකොට තියෙන නඩු. මේ භාවනා මැද තියෙන ද්වේෂය එනවා. ඒකෝට දන්නවනම් උඹට ඕන ඕන වෙලාවට කරන්න බෑ. ඒක එකලසක් තියෙනවා. ඒකලස වෙලාවේ බහිනවා. හේතු සම්පාදනය කරපන්. හරිගෙන නැහැ කියලා කලබල වෙන්න එපා. මේ විදිහට මේ ද්වේෂය එන එක මේ හොඳ ලකුණක්. ඒ හරහා තමයි ජවයේ එන්නේ අපිට. ඒ හරහා තමයි තමයි ඔකට කියන සංවේගය වගේ වේගයක් මේ. මේ වේගයේ ගණින් හැබැයි මේකේ තියෙන නපුරු පැත්ත ගන්න නැතුව කටයුතු කරන්න පටන් අරගත්තොත් හිතන්න යම් වෙලාවක මේ යෝගාවචරයේ දක්ෂකම නිසා පළවෙනියෙන් කියුවේ කාමච්ඡන්දේ සහ මේ කෙන ව්‍යාපාදයේ අඩු වුණොත් හිතේ වහාම නිදිමතක් කාරීම ලස්සනයි අපේ මේ පූර්ණ අවධිය මේ තිලිසන ගතිය තියෙන කාමයේ ද්වේෂයේ තියෙන කම විතරයි. ඒ දෙක නැති වෙච්ච ගමන් තීන නින්දේ. හිටගෙන නින්දයක්. සක්මනේ නින්දයක්. ඩිංගිතක් හරි කාමයේ අඩු වුණොත් ඉංගිත්තකරේ ද්වේෂය අඩු වුණොත් ඒක මොකොත් නෑ පීයක මුවාත ගියා වගේ. කොච්චර කැපුවත් හරියන්නේ හමස් වෙන්න පටන් ගන්නවා අන්තිමට හිටගෙන බුදු. Tamanට එන ගොරෝ. වහ කණ්ඩ හිතනවා මේ දෙන දේ ඉතලා විදිලෙච්ච නෑ මේ ශරීරෙට මේ ගොරෝ. ඉතින් මහත්ය ගොරවනකොට නොන ළඟ හිටියොත් නොරට උණ. මේ නොන නැගිටලා ගිහලා මහත්තයා තට්ටු කළා කියන පිස්සු දෙය මෙයා ඕවා කරන්න එපා මිනිස්සු භාවනා කරනවා කියලා. ඔය ගෙදර එකට හිටපු දෙන්නේ ගණ්ඩ වටින්නේ භාවනා මධ්‍යස්ථාන. අර ගොරවනොට මෙයාට නිකම්ම දාඩි දාන. ඒ තමන්න කොච්චර දාඩි දානද? හැබැයි දන්නේ නැහැ භාවනාවේ නිින්දක් කියලා එකක් තියෙනවා. මොකද රාගය අඩු වෙනකොට, ද්වේෂය අඩු වෙනකොට අර කුප්පණ ගති නැති වෙනකොට හිත හිටින්නේ නැහැ. ඒ නිසා යා දන්නවනම් මේ සීල ශික්ෂාව හරහා, සමාධි ශික්ෂාව හරහා ප්‍රතිපදාව හරහා රාග ద్వේෂ බල බින්දන කොටයි මේක එන්නේ කියලා දන්නවනේ ඒකට ලොකු සතුටක් එනවා. ඒකට කියනවා අසුවිරු ඥාන කියලා. ඒකට කියනවා පොතපත දන්න කෙනයි කියලා. එයා උත්සාහ ගන්නවා මේ රාගයේ කෙසෙරේ නැති වෙන්නේ, ද්වේෂයේ කෙසෙරේ නැති වෙන්නේ, ඒක ඇති වෙන්නේ අරුණත් එක බොහෝ වෙලා පවතිනවා. පවතින පවතින ඒකේ හිත ආද වෙනකොට, කිට්ටු වෙනකොට, උච්චන්න වෙනකොට, ආසන්න වෙනකොට රාග ද්වේෂ කොච්චර ශීක්‍රේ ප්‍රහාණය වෙනවද ඒ තරමටම තීන මිදේනවා. ඉතින් හරියට දැන් මේ ආවේ මේ රාග ද්වේෂ නැතිවීම නිසා ඊගාවට තියෙන මාර බලවේගයේ තීන මිද්දේ කියලා දන්නවනම් එයා දන්න දැන් නීවරණ තුන්වෙනි එකට මේ පාර දෙන්නේ කියලා. එකට දෙකට පාර දීගෙන යනකොට තුන්වෙනි එක එනවා. ඒ කියන්නේ ඒක මේ සරණිම ලේපිට ඉන්න වෙලාවක් ඒසයි යෝගාවචර දැනගෙන යනවා. දන්නවනම් මේ අරමුණේ බොහෝ වෙලා පැවතීම නිසා අධිචිත්ත ශික්ෂාව නිසා රාග ద్వේෂ අඩුවීම නිසා බල බෙදීම නිසා මේ නිදිමත එන්නේ අන්න ඒක දැනගෙන ගියොත් තේරෙන පටන් ගන්නවා මේ මගේ හිත නෙවෙයි මේ මනුස්ස හිත. කොයි කෙනාටත් ඕක එකයි. ඒක මගේ දෝෂයක් නෙවෙයි. කොයි කෙනා භාවනා කරන්න ගියත් රාගේ ද්වේෂයේ දෙක ඇල්මරනකොට මේ නිදිමත එනවා. ඒක න්‍යාය ධර්මයක් මාතොලක් වෙන්නේ ඒකමයි කියලා දන්නවනම් අර භෞසුත භාවයේද ඍජු අත්දැකීමක් එකතු වෙනවා. පශ්චාත්තාප වෙනකොට උනන්දුක්මතු වෙන්නේ ඉඳ තියෙනවා. ආනේ විදිහට තමන් කරන්න ගියාට පස්සේ ඇහිත රාගෙත් නැත්තම් ද්වේෂෙත් නැත්තම් මේ කියන මෝහය කියනවා නිදිමත කඩමාරු කරගත්තයි යම් ප්‍රමාණයකට උද්දච්ච කුච්ච කියලා කරපු වැරදි සාහිසරණ කරන තියෙන වැඩ පිළිවෙලවල් පුදුම නිර්මාණශීලීකමින් ඉන්න පටන් ගන්නවා. මේ දැනට දැවෙන ප්‍රශ්න මොකුත් නැහැ. රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ, නිදිමතත් නැහැ. එතකොට මේ හිතේ තියෙන නිර්මාණශීලීත්වය මොනම විශ්වවිද්‍යාලයකවත් නැහැ. මෙතනදී තමයි ඔය හැම විද්‍යාඥයෙක්ම Tamange සමීකරණ හොයාගත්තේ. යපාරීෂණ කරන කවදාවත් හරියන්නේ නැහැ. මේක තියන කල්පනා කර කර ඉන්නකොට ඒක වෙලාවකට එනවා. ඒකට කියනවා the blink කියලා නැත්නම් power of thinking without thinking කියලා පාටක් කාලා තේරෙන පටන් අර ගන්නවා. මොකද අතීතනාගත සම්මර්ෂණය හිත සංසන්දනය කරන කාලමාන දිගේ සම්මර්ෂණය කරන එක ක්‍රමයක්. නිසා අතීත කරපු දේවල් ගැන පශ්චාත්තාපවීම සහ අනාගතය පිළිබඳව උද්දච්චය පහළ වීම රාග ద్వේෂ මෝහ අඩු වෙලා හිත විස්්‍රාම වෙන බවට ලක්නවා. එයා අතීත කරත් සම්මර්ෂණය කරනවා. මම කියන්නේ මේක අභිලමණය කරන්න කියලා. මම කියන්නේ මේක නම්බුවට ගන්න නමුත් මේක ඔය එක එකනගේ දෝෂ නෙවෙයි. ඒ හැටි හිතට මේ වෙලාවේ දැනෙන ප්‍රශ්නයක් නැත්තම් එයා අතීත නරක මේක ගානට එහෙම නැත්නම් පදමට එහෙම නැත්නම් මාත්‍රාවට තේරුම් ගත්තොත් මේ අරා මානසික රෝග ටික ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා අතීතයට පහුවෙච්ච බය බීතික සන්ත්‍රාස ටික ටික එන්න පටන් ගන්නවා අනාගතය පිළිබඳ තියෙන බය ටික ටික එන්න පටන් ගන්නවා මේක එන්න ඕනේ අර ප්‍රමාණය වැඩි වුණොත් පිස්සු ඕනෑමට වැඩි එක තරගන්න බැහැ ඒ නිසා හොඳට හිතට පිටි සකස් කරලා දීලා රාග ද්වේෂ මොහ නැති වෙනකට මේකට එන්න පටන් ගත්තොත් තේරෙන පටන් ගන්නවා අපේ හිත දැවෙමින් පවතින වර්තමාන රාග ද්වේෂ මොහේ නැති වෙච්ච ගමන් අතීත නාගත ප්‍රශ්න විසඳන්න යනවා පරණ නඩු උසාවියේ දැන් නඩු නැත්තම් පරණ නඩු ටික ආන්නේ කේන පටන් ගන්න පස්සේ යන්න දෙන්නේ කිසි ප්‍රශ්නයක් නෑ හැබැයි දරා ගන්න පුළුවන් මට්ටමකට එතකොට අර පරණ වෙච්ච යටිපහුව වෙච්ච කෝන්තර පටිඝ ඊර්ෂ්‍යා අනාගත සැලසුම් ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා මේක ලොකු සුවසේවාවක් කියන්නේ. ඒක නතර කරගුවොත් ඇතුළතට ගෙඩියක පුරුව කොස්ස හිටියා වගේ පිටින් යන වුණා වගේ වැඩි යටිපහුව වෙනවා. ටික ටික ටික ටික එන්න පටන් ගන්න පස්සේ පේනවා මේ හිත හැම වෙලාවෙම අතීත අනාගත දෙකත් එක්ක සංසන්දනයත් එක්ක තමයි මේ වැඩේ යන්නේ. දැන් වර්තමානද වෙන ප්‍රශ්න. ඒ නිසා අතීත නාගතේ යන්න පටන් ගන්නවා. ඊට පස්සේ සැක එන්න පටන් ගන්නවා. ඒ සැකේ නම් රහත් වෙන කම්මය. උද්දච්ච ගතිය විචිකිච්ඡා විචිකිච්ඡා ප්‍රධාන බාධාව සිද්ධ වෙනවා. සෝවන් වෙනකොටම නමුත් අපිට මේ භාවනාව කරගෙන යන්න බැරි එහෙම නැත්නම් පු탁ඥ නිවර්තින ප්‍රධානම බාධාව තමයි මේ සැකය. ඔක්කොම ලැබිලා තිබුණත් සැකයි. ඔය කිව්වට රාගේ පහළ වෙන්නේ ඔය කිව්වට මගේ සීල සම්පූර්ණ වෙලා නැහැ. ඔය කිව්වට මට සමාධිය හරි ගිහිල්ලා නැහැ කියලා හරි ගියේ එකක් සැක කරනවා මේ කර්ම ශක්තිය. තමන්ට අභිෂේකයක් දෙන්නේ තමන්ට සමාදම් වෙන්න දෙන්නේ සැකේ ඒ නිසා සැකේ කියන්නේ කිසිම විලිලැජ්ජාවක් නැති චෛතසික ඕනම් පිසුත්තනක සැක කරන්න පුළුවන් නිසා අපි කියලා කියලා තියෙනවනම් හොඳට සම්බන්ධ වෙලා ඉන්න දෙන්නේ ගැටුමක් ඇති කරලා තියෙනවනම් කියලා හරහා මතක තියාගන්න එක පුංචිම බාලම සහෝදර තමයි මේ සැකේ. ඒ නිසා කියනවා අද වගේ මේ වගේ අද තියෙන සමාජයක අභිජීව ලංකාව වගේ තැන් ගත්තොත් එimhe දවසකට ලියාපදිංචින විවාහවට වැඩි කියලා කියන විවාහ ලියාපදිංචින දික්කසාතලා. සැකේ නිසා මුදම තාලකින්වත් බෑ ඒ සැකේ එල්ල පටන් අරගත්තොත් දීගේ කැඩලා තමයි නතර වෙන්නේ. හැබැයි සම්බන්ධ වෙනකොට නම් මැනිකට සාරි දෝන මැනිකට වලු දෝන ඕන දෙයක් කියන්න මම අරකට දෙන්නම් කියලා තමයි බඳින්නේ. මේ සැකේ ඩිංගිත්ත කාරු ගම වහදෙනවා පිහිය බස්සනවා නඩු කියනවා ඇත්තටම බලනකොට යමක් ඇත්තෙත් නැති වෙන්න පුළුවන්. ඒ භාවනා හිතේ හොඳට දැක්කන්න පුළුවන් අපි අහන ප්‍රශ්න හැම එකක්ම පතනම් වෙලා තියෙන්නේ හිතේ කෙලෙස් දුර වෙන බව දන්නේ නැති නිසා ඇති වෙන සැකේ නිසා අනේ මේක සමචිත්ත මේක විපස්සනාද මම ඉස්සරහට යන්නේ පසට යන්නේ මට කොයි අරමුණක කිව්වොත් හොඳ අරේව කරන්නද මෙහෙම කරන්නද කියලා කියන්නේ අත්දකින්නදී භාවනා සම්බේ ගුණ විශේෂය බලලා නෙවෙයි භාවනා තීන්දුව කරන්නේ අරපොතේ අරේම තියෙනවා අරයා මෙහෙම කියලා තියෙනවා කියලා කල්පනා කරනවා සර්වඥාචිකේ ක්‍රමය එතන එතන අත්විඳින්න පුළුවන් එතන එතන උරගා බලන්න පුළුවන් ක්‍රමයක්. ඒචා කවුරු හරි හිතනවා නම් මේක පාරට භාවනා කරන ඩෝංගාල ධානයක් එයි කියලා ඒක වෙන්නේ එයාට හොඳටම දැනගන්න ඕනේ මලක කාමච්ඡන්දේ නෑ ඒකට මට ඊගාරවණක ටිකක් කරලා ඉන්න පුළුවන් කියලා. හිත සද්ද ගාට දඟලුවාට මට ද්වේෂය එනවා විනුවට මම මේක අරමුණක් කරගන්න ඇති දන්නවා. මට ප්‍රීතිය පහළ වෙන්න මට නිදිමත වෙනකොට මෙනෙහි කිරීම කරන්න ඕවා. උද්දච්ච කුච්ච වෙනකොට මට ප්‍රමෝදය සුඛය පහල කරගන්න පුළුවන්. ආදිවාසී මේ එක එකට ඒකට ප්‍රතිනිධිය තේරුම් ගන්න එක එකට අවශ්‍ය කරන්නා වූ උපකරණ තේරුම් අරගෙන මිස ඒක ಭಾರತමේ හීනෙන් නැගිටින්න ගවදින්නා වගේ ධ්‍යාන ලැබෙනවා කියන කතා තමයි අද ලංකාව පුරාම තියෙන්නේ. ගුරුවරු කැට පිටින් දෙනවා ගියම ධ්‍යාන ගෙදර ගියන ගෙදර කටියට ගිහලා කවන්නේ කියලා දෙනවා. ඉතින් මේගොල්ලක් කාලා ඇවිල්ලි වෙලා නයිපෙන පුඹන ඕ බලන්න මගේ පෙනේ මෙච්චර ලොකුයි කියලා. නමුත් තන්නේ කර හිතින්ම වාගත්ත දැන් තමන්ට උරදාලා බලන්න පුළුවන් මෙච්චර බුදුජානකසේ පෙන්නන මේ සාන්දෘෂ්ටික ධර්මය. ඒහිපස්සික ධර්මය. පච්චත්තං වේචිතබ්බෝ විඤ්ඤෝ කියන ධර්මය ගුරාගේ තීන්දුවල් ගන්නවා. අර පුතෙන් ගන්නවා මේ පුතෙන් ගන්නවා. ඉතින් ඒකට සද්ධාචාර තුළ හැදී. නමුත් බුදු දහම මේකේ පෙන්වන සීලපද මොනවාක්වත් දැනගත්තේ නැති වුණාට ඔබ දන්නවනම් සීල ශික්ෂා සමාන ශික්ෂා හරිනවයි කියලා ඔබට එතෙන්දිම වැටේ. වැටෙන්නේ නැත්තම් එහි නැති බුද්ධියක් නැහැ. මේක ඔක කරන්නේ ප්‍රඥා චරිතයගේ වැඩේ. මේක තමයි අසුවිරු ඥානවලින් අපි වැඩ ගන්න හැටි. ඉතින් මේක ලක්ෂ වාරයක් පරීක්ෂා කරනවා. සිද්ධි කරන්න සිද්ධි කරන්න කරන්න ඒකම නැවතනක් පේනවා ඒකම නැවතන පේනවා ඔන්න බුදු ආගම රැස්වි දෙනවා ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා තමගේ සීලේ හරි බව මේ ප්‍රමාණවත් බව මේක තමයි චිත්ත අධිචිත්ත භාවනා කියන බව තේරෙනකොට අනිත්‍යවත යන්නේ බයට අසබෙවුලුල නෙවෙයි ඇතිපිච්චි අර ප්‍රත්‍යක්ෂය. ඉතියා තමයි දිවන් දකලා මොනවාක්වත් වෙලා නැහැ නමුත් අර ආයෝජන කරව අත්දැකීම හරහා ලැබිච්ච මේ අත්විඳීම කවදාකවත් කෙනෙකුගේ පොතකට යට කරන්නේ ගුරුවරයෙකුගේ වචනයට යට කරන්නේ විශ්වාසයට යට කරන්නේ තමන්ගේ අත්දැකීම ඉස්සරහට කරගෙන යනවනම් මේ මිනිස්යා අත්තියන ඕනම ශිල්පයක් හරි මොකද තමන්ගේ අත්දැකීම ආදාහන බුදුරජාණන් ඒ තරම් ප්‍රායෝගික කෙනෙක් ඒකයි මේ අච්චුපුත්තු ස්වාමීන් වහන්සේගේ උඹට සිල්පද දාන්න තියුණා ව්‍යාකරණ දන්නේ නැති උනාට ත්‍රිපිටකය දන්නේ නැතර ප්‍රශ්නයක් නෑ. ඔබ මම මේ කියන සීල ශික්ෂාරකපක් සමාධි ශික්ෂාරකපක් නමුත් මේ ධර්ම දේශනාවේ මම මතු කරන්න හදන්නේ මේ සතිය තුළ මේ තුනම තියෙනවා. එක චිත්තක්ෂණයක් එළඹ වාසය කිරීම තුළ සීල ශික්ෂාවක් තියෙනවා. අධිචිත්ත ශික්ෂාවක් තියෙනවා. අපි කතා කරමු හෙට වෙනකොට වෙලා ලැබුණොත් අධි ප්‍රඥාව ශික්ෂ වෙන්නේ සීතේ නැටි සාමේ එළඹ සිටි සිහිය නම් ඉන්නේ අනිවාර්යම හිත දිවිලා. උගතේකට වෙලා තියෙන මේක එළඹ සිටි සිහියක්ද හීනයක්ද විල මනෝවිකාරයක්ද කල්පනාවක්ද කියන එක තේරුම් ගන්න බැරි නිසා අර එළඹ සිටි සිහියට අකුල් හෙලහෙලා මේව ගැන පශ්චාත්තාප වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ගේම සතිය තමන්ට අඳුරන්න බැන්නම් ඒකට සතිය කියන්න බෑ. Tamange සතිය නැති බව හරි දන්නවනම් ඒකට සතිය කියලා කියන්න පුළුවන්. ඒක නිසා මේ පරිශ්‍රණය කරන්න කිසිම කෙනෙකුගේ මම ඉස්තිරියාවක් වුණා පුරුෂයෙක් වුණා පිළි බෞද්ධයෙක් වුණා බෞද්ධයෙක් වුණා අරණ්‍යගත වුණා පැවිදි වුණා මෑණි වුණා ඒ ඔක්කොම නිකන් පිටකාරු සායමක් විතරයි. මනුස්සකම විතරයි අවශ්‍යයි. ඒක ඔක්කොටම තියෙනවා. උරගාල බලන්න බලන්න තමයි තේරෙන පටන් අරගනි. ඒ නිසා මට ත්‍රිපිටකේ දන්නේ නැහැ. මට පැවිදි වෙන්න බැරි වුණා. මට විනයාචාරය වෙන්න බැරි වුණා. මේ ඔක්කොම අරියාලුවට හිතපු කරුණු. මේ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්න නිසා සර්වඥාන්සේ පෙන්නනවා මේ අධිචිත්ත අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධිප්‍රඥා ශික්ෂාව තියෙනවනම් දැනේ දැන දැක දැක ඒ තමන්ගේ කෙලෙස් ප්‍රහාණය කරන්න තාවකාලික. ඉස්සරහට යනකොට ඒක තමන්ටම ක්‍රමසා විදිහරහා ඒ දැකපු තාවකාලික කෙලෙස් ප්‍රහාණ වැඩි වීම සඳහා යම් අකුසල කර්මයක් තිබුණා ඒක නොකර සිටීමේ යම් පාපයක් තිබුණා ඒකට සමාදන් නොවි සිටීමේ ක්‍රියාවලිය උගන්නන එකක් නේද තම තමන්ගේ වගකීමට එනවා. මෙතෙන්දි පෙළ දෙන්නේ විශ්වාසය ඇති කිරීම විතරයි. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් සිළු දෙනාට තමන් මේ උපයාස අපයා ගන්නාද මේ සතිය සතිපට්ඨානයේ තව තවත් විශ්වාසයෙන් තො ඉදිරියට කරන්න යන ශක්තිය ධෛර්යය බලය පිංස වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මෙතන නැත කරනවා ශිරු දිනා සරසිමුදා වේවා කියලා